අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීතුම තේනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒව මේව කෝ භික්කවේ යේකේචි සංඛාරා අතීතනාගත පච්චුප්පන්නං වා ආධ්‍යාත්තිකං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනා වා පනිතා වා යන් දූරේ සම්තිකේවා තං හි පස්සෙය්‍ය භික්ඛෝ පස්සෙය උපනිජ්ජායෙය යෝනිසෝ අනසිකරෙය රිත්තකං චේව කායති තුච්චකං චේව කායති අසහාරකං චේව කායති කිංහි සියා භික්ඛවේ සංඛාරේහි තාරෝති තී අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පේන පින්ඩූපම සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ නිදර්ශන එක එක කිනහර දක්වමින් මේ පංචස්කන්ධය පිළිබඳව පැලිය යුතු ආකාරයත් ඒ බලනකොට නිවනින් මෙපිටදීම Tamanට වැටහෙන ආකාරයත් මේ ගමන් කරන කෙනාට මග සලකුණු කියන වගේ හතපොන් කණු පෙන්ලා දෙන්න වගේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කාට වුණත් ඒක භාවනා කරන කෙනෙකුට ලොකු පෙර නිමිත්තක් ගෙන හරපානවා වගේ එක විදිහක ලොකු ධෛර්යයක් ඇති කරලා දෙනවා. මෙන්න මේ විදිහට බැලුවොත් මෙන්න මේ විදිහට පේනවා. ඒ නිසා සම්පූර්ණ ਸਰුවඥන් වහන්සේ තමන් වහන්සේගේ தত্ত্ব ඉඳලා නෙවෙයි මේ කතා කරන්නේ ආධුනිකයෙකුට බහතෝරණ කෙනෙකුට මග සොයාගෙන යන කෙනෙකුට අවශ්‍ය කරන්නා වූ මග සලකුණු කියන ස්වරූපේ. ඉතින් ඒක මේ නෛර්යානික ශාසනයක නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාවක අත්‍යවශ්‍ය අංගයක්. ඒ නිසා ඒ කරන කරන ප්‍රමාණයට ඒ ඒ වෙලාවට අවශ්‍ය ප්‍රතිඵලات ලැබෙන අතර ඒ ප්‍රතිඵල සියල්ලකීම සාමූහික අර්ථයෙන් ඒ තමන් බලාපොරොත්තු වෙනා උදේ ඉෂ්ට වෙනවා. නමුත් ඒ ඉෂ්ට වෙන්නේ ඉස්සෙල්ලම තමන්ට මේ යන අත කොහොමද ඒක වෙන්නේ කියනක එතන ඉතර පේන එක නිසා මේක ගුඪ ධර්මයක් මෙතන නැහැ. මේක නිකන් විදුහුරු ගතියක් තියෙනවා. කරන කරන දේ ප්‍රතිඵල තියෙන නිසා. ඉතින් ඒ අනුව බලනකොට කෙනෙකුට අවබෝධ කළ හැකි தত্ত্ব පහක් වශයෙන් මේ පංචස්කන්ධය පෙන්ලා දෙන්න පුළුවන් සංසාරේ අපායට වැටෙන්නේ මේ පංචස්කන්ධය නිසාමයි. දුක් විඳින්නේ මේ පංචස්කන්ධය නිසාමයි. ඒ පංචස්කන්ධය පිළිබඳව මේ කියන ආකාරයෙන් බැලුවොත් ඒ හරහාම දුකෙන් ගැලවු මාර්ගයක් තියෙනවා. ඒක ඒ පංචස්කන්ධය දිහා වැරදි විදිහට බලන්න බලන්න දුක් පැවෙනවා වගේම නිවැරදි විදිහට බලන්න බලන්න ඒ දුක්වල ගෙවන් වීමක් සිද්ධ වෙනවා. ඒ දෙකම සිද්ධ වෙන්නේ අහසෙන් කඩා වැටෙනා වගේ ගහින් ගෙඩියෙනා වගේ නෙවෙයි ටික ටික ටික ටික වෙන්නේ. ඒක නිසා මේක වාදෙට තර්කෙට පරද්දන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අපි පසුගිය දවස් 3-4ෙම ඒ මුලින් මුලින් සංග්‍රහ වෙලා තිබිච්ච රූපස්කන්ධය නැත්නම් මේ කය රූප කාය කියන එක අවබෝධ කරගන්න උත්සාහ කරා. මොකද ඒක ਸਰවචාන්සිය මුලින් තියලා තියෙනවා. බහතෝරණ කෙනාට පාර හොයන යන කෙනාට ඒක හරි ලේසි. ඒක අල්ලන්න කියලාන්ට මනින්න පුළුවන් දෙයක් නිසා. ඊට පස්සේ වේදනා කය නැත්නම් වේදනා ස්කන්ධය කියලා මේකට කියනවා. මෙතෙන්ට යනකොට අර රූපස්කන්ධය ලැබිච්ච අත්දැකීමෙන් මේ අරූප ධර්ම වලට යෝගාවචර පුරුදු කරනවා. ඊට පස්සේ ඒ රූප වේදනා කියන කොටස් හරහා මේ සංසාරේ දිහා පොඩක් ඈතකට ගිහිල්ලා බලන්න හිටියොත් මෙතන තියෙන හුදු හඳුනා ගැනීම සඳහා කරන නම් කිරීම සමූහයක් සහ නම් කිරීම අනුව නැවත කරන හඳුනා ගැනීමක් මිස මෙතන ගත යුතු හරයක් කටයුතු මූල සාරයක් මොකේවත් නැහැ. ඒ නිසා යමක් හඳුනාගත්ත ගමන් එතනින් දුක පටන් ගන්නවා. ඒ හඳුනාගත්ත දේ නැවත පාවිච්චි කරන්න කරන්න ඒ හඳුනාගත්ත දේ ඔප්පු කර දැක්වීමේ වගකීම Tamanට එන නිසා ඒ හඳුනාගත්ත දේ වෙන දෙයක් වඩටපත් වෙච්ච ගමන් ඒකට මම මට මගේ කමට වෙච්ච බාධාවක් විදිහට අර නම් කරපු දේ වෙනස් වීමේ වගකීම Tamanට ගන්න වෙනවා. නම් කරන්නේ නැතුව හිටියානම් දැක්කට නොදැක්කා වගේ ඇහුනට නැහුණා වගේ අපිට ඒක ඔප්පු කරලා පෙන්නන දෙයක් ඇත්තේ නැහැ. මොකද ඒක ස්වභාවයෙන්ම වෙනස් වෙන දෙයක්. ඉතින් සමේ නම් කිරීමත් එක්ක තමයි සංඥාස්කන්ධය ගැන කියනකොට නම් කරපු ගමන්ම ඒ නම් කරපු දේ නিত্য බවට සුඛ බවට සුබ බවට ආත්ම බවටපත් වෙනවා. ඒ නිසා නම් කිරීමේ කෘත්‍යයෙන් තොරව යමක් ඇසුරු කරන්න පුළුවන් නම් ඒක තමයි ආර්යයන් වහන්සේලාගේ ක්‍රමය. ඒ දේ ඊට පස්සේ නිත්‍යයි කියලා ඔප්පු කරන්න දෙයක්වත් නැහැ. සුඛයි සුභයි ආත්මයි කියන දෙයක් නැහැ. ඒ නම නොකිරීම නිසා තමන් ඒ දේ වෙනස් වෙන්නේ ඇයි කියලා කාටවත් ඔප්පු කරලා දෙන්න ඕනෙත් නැහැ. තමන්ට ඔප්පු කරගන්න ඕනෙක මොකුත් නැහැ. ඒ නිසා මේ ස්නා මේ සංඥා පිළිබඳව දේවල් නම් කිරීම නැත්නම් සලකුණු තැබීම ඊට පස්සේ තැබූ සලකුණු අනුව නැවත හඳුනා ගැනීම කියන මේ කෘත්‍යයේදී අපි හිතන්නේ මේක සත්තුන්ට නැති අපට තියෙන සුවිශේෂී හැකියාවක් කියලා. නමුත් ඊතරම තමයි ප්‍රශ්නේ හට ගන්න තැන. සත්තුන්ට මෙහෙම එකක් අවශ්‍ය නැහැ. ඒ සත්තු ඒ වගේ Tamanට කියලා විශේෂ ආහාර පද්ධතියක්, ඇඳුම් පද්ධතියක්, ගෙවල් පද්ධතියක්, බෙහෙත් පද්ධතියක් උන්ට නැහැ. ඒ නිසා උන්ට දොස්තරලා නැහැ. ඒ නිසා ලෙඩ නැහැ. හරිම ලස්සනයි වැඩි. ඔය ඇති කරන බල්ලෝ පුදුමාකාර ලෙඩනේ. බලු ස්පිරිතාල තියෙනවා, බලු දොස්තරලා ඉන්නවා, බලු බේත් තියෙනවා, බලු දත් බෙහෙතුත් තියෙනවා. කවර හරි පොතකවත් කියලා තියෙනද වල් බල්ලෙකුට හෙම්බිරිසාවක් ඇදලා තියෙනවා කියන්නේ. කවදාවත් නැහැ. මොකද දොස්තරලා නැහැ. වල් බල්ලෙකුට කිසිම ලෙඩාවක් ඉන්න කුරුල්ලෙකුට සතෙකුට එහෙම කවදාකවත් ලෙඩක් තියෙනවද කියලා බලන්න. මොකක්වත් නැහැ. දොස්තර ලහපු ගමන් ලෙඩක් නම් කරන ලෙඩ නම් කරපු ගමන් ආයෙත් දිගින් දිගට දිගින් දිගට යනවා. නීතිච්ච කාපු ගමන් නඩුවක් දානවා පටන් අරගත්ත නඩු යන්න වෙනසෙන්නේ. ගුරුවරෙක් කාපු ගමන් විෂය නමක් තා ගන්නවා දෙපාර්තමේන්තුවක් හදා ගන්නවා සිස්සෝටියක් හදා ගන්නවා ඉතින් යනවා. රජ කෙනෙක් කාපු ගමන් රට වින් කර ගන්නවා රට වැසියා වින් කර ගන්නවා ඉතින් ගේම යනවා. ඔය මොකක්වත් නැති වුනාම තිරිසන් ලෝකේ කිසිම අසහනයක් නැහැ. කිසිම තැනක මානසික ආතතියක් කියලා දෙයක් නැහැ. ඉතින් යතින් බලනකොට තීර්ෂං වෙන එක හොඳයි වගේ නිකන් ලාවට තේරෙනවා. මොක කිසිම නම කිරීමක් නැත්තේ නෑ. ඒ කටුකුරුද සාංශේ ඉන්නකොට උන්වහන්සේ ළඟට අපි සුභානික සරයක් විතර යනවා. විනය පොත කියවා ගන්න අවශ්‍ය දෙයක් දැනගන්න. වැඩි කැමති නෑ පෛරුපාසානයට වැඩියි. ඒතර කියන මේ ගස් කොළන් දිහා බලනකොට මට ඊර්ෂ්‍යා හිතෙනවා. ඒකත් ಜಾතිය බෝ කරනවා. ඒකත් පරිසරයට හැඬ ගහනවා. ඒකත් වැවෙනවා බෝ වෙනවා. කවදාවත් අසහනයක් නැහැ. මනුෂයා කියන සතාට ඒ ටිකමයි කරන්නේ. පුදුමාකාර අසහනයක් මොකද අඳුර ගන්න හදනවා. ඉතින් මේ IT ටෙක්නොලොජි එකේ තියෙන ඕකමයි. ස්නායු වලක් තියෙන්නේ ඇහැට වැටිච්ච වර්ණ රූපය විදුචුම්බක ජවයක් බවටපත් වෙලා ඒක මොළයට ගියාට පස්සේ මොළේ තැම්පත් වෙන්නේ රූපේ නෙවෙයි අර විද්‍යුත් චුම්බක ශක්තිය. ඊට පස්සේ නැවතේ විද්‍යුත් චුම්බක ශක්තිය තීපත් කළා තමයි අපි අහවල් කෙනා අසවල් දවසේ දැක්කයි කියලා කෝඩින් ඩිකෝඩින් එක හරහා තමයි අපිට මේ නැවත මතකෙට එන්නේ. සද්දයක් කියලා මොළේට සද්ද යන්නේ නැහැ. මොළේට යන්නේ සද්දේ කම්බරේට ඇහිච්චාම ඇති වෙන ශබ්ද තරංගයෙන් ඇති කරන විද්‍යුත් චුම්බක නැත්නම් රසායනික ශක්තිය. ඒ ශක්තිය බොහොම ශීඝ්‍රයෙන් මොලේ ඇහිම කරන දෙපාර්තමේන්තුවට ගියාම ඒක යා තැම්පත් කරන්නේ සද්දේ වශයෙන් නෙවෙයි විද්‍යුත් චුම්බක තොරතුරක් වශයෙන්. නාසය, දිව, කය, මන. එතකොට මොළයේ ඇතුලේ තියෙන විද්‍යුත් චුම්බක දත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් වෙන් වෙලා තියෙනවද නැද්ද කියන දන්නේ නැහැ. නමුත් දැනට හොයාගෙන තිනවා ඒ ඒ දෙපාර්tmentු වෙන් වෙලා තියෙනවායි කියලා. මෙන්න මේ පැත්ත තුවාල වුණොත් මොලේ ඇහෙන් එන සංඥා තැම්පත් කරන්නත් බෑ. සම්පත් කරපු සංඥා නැවත දැක්කා කියලා පෙන්වන්නත් බෑ. අනික් හරිය වැඩ කරනවා. යම් වෙලාවක සයි ඇහිම සම්බන්ධ ස්ථානයේ මොලේ හානි වුණොත් එයාට ඉතුරු අනික් ඉතුරු වැඩ කරනවා. ශබ්ද තරංග විද්‍යුත් චුම්බක ශේෂ්ඨ බවට පත්ලා දෙපාර්තමේන්තුවට ආවට ඒ අඳුනගන්නේ නැහැ, තැම්පත් කරගන්නේ නැහැ. පරණ තැම්පතු ඩිකෝඩ් කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඇතුලේ තියෙන්නේ සංඥා වෙනස් යකපරපත් කරපු එකක් එව්වවල ඔය කියන රාගයේ දනවන ගතියක්, ද්වේෂයේ දනවන ගතියක් මොකක්වත් නැහැ. ඒක නිසා මේ සංඥාව යම් තැනකට ආවට පස්සේ මිනිස්සයා ආරූඪ කරගන්නවා, ආවේශ කරගන්නවා. අන්නේ ආවේශ වෙන්න ඉස්සරලා මේකේ ස්වභාවය දැක්කොත් මුළු මානවයටම තියෙන එකම සංඥා ටිකක්. නමුත් අපි අපේ ಜಾති වශයෙන්, අපේ ආගම් වශයෙන්, මගේ ඥානකම, මගේ පිටිමකම, මගේ පැවිදිකම ආදී වශයෙන් සංඥා ගොඩක් හදාන. ඊට පස්සේ හැම දෙයක්ම ඒ කරා පෙරලා තමයි පාරගන්නේ. ඊට පස්සේ එලි දක්වනකොට මට පේන්නේ වර්ණ කණ්ණාඩියකින් දකපු එකක් පන්න කන්නට දාපු නැති කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න හදනවා වගේ මම පටලවාගෙන ඒක අනික් අයට පෙන්වන්න හදන ගහපාදීමක් තමයි තියෙන්නේ. ඉතින් මේක පටලවා ගණ්ඩ ගණ්ඩ ඒ දේ මම අඳුනගත්ත කියපු දේ නැත්නම් මම මතකෙන් කියන දේ අනික් අයට ඒත්තු ගැනීමේදී ඇති වෙන අපහසුකම නිසා අපි හරියට අතිශෝක්තියට පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම දේවල් අව탁සිරු කරන්න පුරුදු වෙලා. ඒ නිසා අපිට කවදාකවත් ඇති දේ ඇති හැටියට දකින්නත් බෑ. ප්‍රතිදයක් ඇති හැටි කියන්නත් බෑ මොකද අපිට අනික් අයට ගහපා දීමේදී ඇති කරන මේ වචනය ගැන කියනවනම් මේ අතිශෝක්තිය එහෙම නැත්නම් මේ අව탁සේරුව අපි තොලේ කටේ ගෑවිලා නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කිසිම දාශක මොනම ආකාරයකින්වත් දැකපු දේ දැකපු විදිහට කියන්න බෑ. ඒ කියවන්න කියනවා ආහාරය ව්‍යවහාරය කියලා. දිට්ඨි දිට්ඨමත් නම් භවිෂ්‍යති. එහෙම නැත්නම් සෝතවා බදිරෝ යතා ඒක පෘථග්ජනයට බෑ. පෘථග්ජනය හැම වෙලාවෙම මේක අතිශෝක්ති කරනවා. ඒ අතිශෝක්තිය බොරුවගේ මල්ලි වගේ අකුසලයක්. තවත් ඒක අපිට හුරු වෙලා. කියන හැම වෙලාවෙම ටිකක් ඔපණං වල තමයි කියන්නේ. ඉතින් අතින් දාලා යන එකක් නෙමෙයි. ඉතින් අපි ගානක් හදලා පුරුදු වෙලා. ඉතින් පොඩි දරුවටත් මේක අපි කවනවා. දන්නේ නැති කෙනෙක් අපේ සබේට ආවොත් ඒගොල්ලන්ටත් කවනවා. ඉතින් ඒ නිසා අපිට මේක ව්‍යාධියක් සංක්‍රමණික රෝගයක් වශයෙන් පත් වෙලා තියෙනවා. ඒ විදිහට මේ ඇති හැටිය ඊට වැඩිය අතිශෝක්ති කරලා කියමන සහ අව탁සීරු කරලා කියමනදී කරන මේ සංස්කරණයට වේශ නිරූපණයට සංඛාර කියලා කියනවා. සකස් කිරීම කියලා කියනවා. බුදුචානන් වහන්සේගේ කවදාකවත් එහෙම නැහැ. උන්වහන්සේ උච්ඡාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උච්ඡාදේති න අපසාදේති භූතම් භූතතෝ වදේති. පුත්‍රජාන වංශයට පුළුවන් ඕනම කෙනෙක් ඕ වෙන ඕනම කෙනෙකුට වැඩිය උසස් කළ සලකලා වර්ණනා කරන්න. ඒ වගේම පුත්‍රජාන පුළුවන් ඕනම කෙනෙක් ඉතාමත්ව පහත් කළ සලකන්නත් මොකද උන්වහන්සේ ਸਰවඥ නිසා නම කවදාකවත් උන්වහන්සේ කෙනෙක් උසස් කළ සලකන්නේත් නැහැ පහත් කළ සලකන්නේත් නැහැ ඇත්ත ඇති හැටි කතා කරනවා. ඒකට කියනවා ආර්ය වෝහරය කියලා. ඒ නිසා බුදුචානන්සේ කතා කරනකොට ඒක මේ මිනිස්සුයෙකුට මේක දෙයියන්ට විතරයි, බ්‍රහ්මයාට විතරයි, මේක ගහකොළ වලට, මේක සත්තුන් කියලා විශේෂයක් නැහැ. ඔක්කොටම කතා කරතයි. මොකද කිසිසේත්ම මිනිස්සු ස්වභාවයට ආරූඪ කරන්නේ නැහැ ඒක. ශාක්‍ය වංශයට ආරූඪ කරන්නේ නැහැ ඒක. තියෙන විදිහට කතා කරනවා. ඒ නිසා ඒක අහන්න දෙයියෝ බ්‍රහ්මයා පාව වට වෙනවලු. මොකද අතිශෝක්තිය නැහැ. ඒත් එක්ක බලනකොට අද තියෙන මේ වෙළඳ ප්‍රචාර ලෝකේ මොන්න තරම් අතිශෝක්තියකද අපි ජීවත් වෙන්නේ. සම්පූර්ණ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප පෙට්ටිය වැඩ කරනවා. ඒකෙන් පෙන්වන දේවල් නිසා අපි සුපර් මාකට් එකට ගියාම මේ බඩුව ගන්නෙ ඇයි කියලා ගෙදර ආවට පස්සේ බලනකොට බඩුවේ අටිනා ගමන් නැහැ. රූප පෙට්ටිය පෙන්නලා තියෙනවා. ගියොත් මේක ගන්න එපා මේක ගනින් කියලා. ඉතින් 10 15 සැරයක් බලනකොට සාප්පුවට ගිහිලා ගෙනල්ලා ප්‍රයෝජනයක් නැහැ. ඒ තරම් මේ හුවා දැක්වීම අතිශෝක්තිය තියෙනවා. ඉතින් මේක නැතුව ජීවත් වෙන්න බෑ. මේක නැතුව ජීවත් වෙන්න බෑ කියලා කියන. ඒකට අපි ඇත්ත අන්දේක් බාටපත් වෙනවා. ඇත්ත බීරෙක් බාටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි කොච්චරක් මේක පාවිච්චි කරනවද කොච්චරක් සීමා පැනලා පාවිච්චි කරනවද කියන එක නොදන්න කෙනාට ප්‍රත්‍යඥයයි කියනවා. ඒ දේ වචනේ දන්නවා. ඒක පාවිච්චිත් කරනවා. ඔක් කවදා අතිශෝක්තියට යන්නේත් නැහැ, අව탁සිරයට යන්නේත් නැත්නම් ඒකට ඇති හැටියෙන් කතා කරනවා. ආර්ය වෝහාරය කියලා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් වචන පාවිච්චි කරනවා. නමුත් පරාමර්ශණය කරන්නේ. ඒ වචනේ කාටවත් පුඹලා දක්වන්න අව탁සිරු කරන්න යන්නේ වචනේ වචනයෙන් පාවිච්චි කරනවා. ඒකෙන් බුදුරජාණන් වහන්සේ යම් ක්‍රියා වගේක් කරනවා. ඒ ක්‍රියාවලින් කවදාකවත් මවාපෑමක් නැහැ. ඒ වගේම තමන් පිළිබඳ හීනමානේ තමන් අව탁සීරු කරන ගතියක් බයක් ලැජ්ජාවක් කෝල ගතියක් කෝඩු ගතියක් එන්නේ නැහැ. ඒකම බුදුරජාණන් වහන්සේත් හිටනවා. බුදුරජාණන් වහන්සේත් එක තැනක මේ සූත්‍රයක සඳහන් කරලා තියෙනවා. විවේකීව වණගතව තනිවම ඉන්න වෙලාවක নিকමට හිතුණල බුදුරජාණන් වහන්සේට මේ රජයක තියෙන අයබදු ක්‍රමය නිසා ඉතාමත් බෙදා වේලා හම්බ කරගන්න බැරි මනුස්සයගෙන් අයබදු අරගෙන ධන කුවේරයෝ සල්ලි මත පා වෙලා කරන්න තියෙන අපණත් කංග වලට අර දුප්පතාගේ සල්ලි ටික ගන්නවා. අනේ මේ රජ්ජුරුවෝ දුප්පතුන්ට අයවදුපත් කරන එක ගැන සාධාරණව හිතනවනම් කොච්චර වටිනවද කියලා හිතනකොටම පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා කියනලු ඕක තමයි මං කිව්වේ අර සුද්ධෝදන රජුගේ රජකම අරගෙන රජ වෙලා හිටියානම් ওই ටික කරන්න තිබ්බනේ. දැන් වුණත් ආවොත් මම සපෝට් කරන්නම් කියලා බලනකොට මාර මස්සියා. ඒ කතාවට යන්නකොටම එයා කනගාව ඉන්නේ. එසකොට බුදුදහම කියනවා තව පාපී මාර කියලා උඹ නමුෂිය මාරේ කියලා කියනකොටම මාය තක්බීරලා එතනම අන්තරක් දාන වෙලා යනවා. බුදුජානන් වහන්සේටත් හිතවිලි පහළ වෙනවා. බුදුහාමුදුරන්ට එම පහළ වෙනවා නම් අපි වගේ මේ නරාවලේ ඉන්න නරපණුවන්ට කුමන කතාවක්? භාවනා කරනකොට හිතනවා භාවනා කරන්න ගියාම හිතවිලි එන්න ඕනේ නැහැ කියලා. ඉතින් තටමනවා. ඉතින් තටමනවා අර මේ කලන ගඟක් අතින් අල්ලලා නැතර කරන්න හදනවා වගේ. ඒ නිසා අපිට තියෙනවා මේ කායික ක්‍රියා වගේක්. ඒ නැතුව ජීවිතේ පවත්වන්න බෑ. වාචසික ක්‍රියාවක් ඇත්තන ජීවිතේ නැතුව පවත්වන්න බෑ. මානසික ක්‍රියාවක් ඇත්තන ජීවිතේ නැතුව පවත්වන්න බෑ. ඒකෙන් කොච්චරක් අතිශෝක්තියට යනවද? එහෙම නැත්නම් අතිධාවනයට යනවද? කොච්චරක් අවධානයට යන අවධාවණයට යනවද කියන එක පෘථජනට කිසිම විවේකයක් නැහැ මොකද කොයි මොහොතකවත් ඒක බලන්න පොත් ලැබීමක් නැහැ වර්තමානයේ නැහැ ඉන්නේම අතීතේ ඉන්නේම අනාගතේ ඉන්නේම අනුන් දේවල් බල බල ඉන්නේම වෙන තැනක් ගැන හිත හිත ඒක නිසා කවදා හෝ යෝගාවචරයක් වෙලා නැත්නම් මේක තීරුම් අර මේ කාගේ න්‍යාය පත්‍රයේද මම මේ නටන්නේ දවස ගත කරන්නේ කාගේ න්‍යායපත්‍යයේද හැමදාම හැඳ වෙනකොට න්‍යායපත්‍යය පරාදයි. එක්කියකටවත් හරි ගිල්ල නැහැ. හැමදාම උදේ අමුඩ ගැහුවට අමුඩ ලිහලා බලනකොට ඕන කරන දේවල් ලැබිලා නැහැ. දරසාව කරන එක සඳාමුඩි ගහපුවාම උදේ විකුරාද හැඳ වෙනකන් උඩ ලිහන්නෙත් නැහැ. දික්කටම වැඩ. අන්තිර බලනකොට සත්‍යන්තර මෙහි ඉන්න මිනිසන් එයාටින් හරි ෂෝක්. හොඳට බියර් කේස් දෙක තුනක් දා ගන්නවා තිකුණු සෙනසුරාදා ඉඳලා කියලා හොඳට බීලා ඉවර කරනවා ආය මොනවාක්වත් ඔය ඉතුරු කෙරෙලි අනම් මනම් මොකක්වත් නැහැ වාඩි ජොලියෙන් ඉන්නවා අපේ මිනිස්සුනේ අපේ මිනිස්සු ඒක ඉතුරු කරගෙන සුද්දාට ණයටත් දෙනවා ඒ තරම් එකතු කරනවා හම්බ කරලා ලන්ත මැරෙන වෙලාව වෙනකොට නඩපු තොইলකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ ඉතින් මේක කල්පනා වෙලා මම කොච්චරක් අනවශ්‍ය විදියට මේ අතිකාල සේවාවල් කරමින් දුව පැනම විදිමින් හම්බ කරනවාද මට මේවා පාවිච්චි කරන්න වෙලාවක් තියෙනවා. ගාක් ධන කුවීරයන්ට සල්ලි පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. මොකද පැයක් හරි විවේක ගත්තොත් එතෙන්දී හම්බ වෙන විශාල ලාභේ දිහා බලනකොට යාට හිතෙනවා අමුඩේ ලිව්වොත් පරාදයි. ඒ නිසා ගහගත්ත අමුඩේ හිර කරගත්ත ගමන් දිගටම හම්බ කරනවා. කවදාකවත් වියදම් කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම අපි කතා කරන කතා දිහා බලපුවාම උදේ ඉඳලා හැන්ද වෙනකන් මොකටද මේ කතා කරන්නේ? මොකද්ද එකෙන් sannivedana වෙලා තියෙන කොච්චරක් අනවශ්‍ය රණ්ඩු වෙලා තියෙනවද කොච්චරක් කේලම් බාටපත් වෙලා තියෙනවද කොච්චරක් අතිශෝක්ති බාටපත් වෙලා තියෙනවද කොච්චර හිස්සචන බාටපත් වෙලා තියෙනවද කොච්චරක් අපි දැන නැතුණට අනංගනාගේ හිත රිදිලා පරසෝචන බාටපත් වෙලා තියෙනවද කියලා දන්නවනම් කරට ඉබ්බෙත් දාගනි ඒ බුරුමේ ඉන්නකොට ඒ මම හිතන්නේ සාපිත් එක්ක ඉන්න වෙලාවේදී මේ පිටරට ඇමරිකාවේ ඉඳලා සුදුනෝන කෙනෙක් හිටියා බොහොම තරුණ ලස්සන කාන්තාවක් තාත්තා බුරුම අම්මා ඇමරිකන් ජාතික භාවනාට ගෙනත් දාලා හිටියා ඉතින් ඒ ළමයට උගන්වීම සඳහා සයිඩෝ මේ සතුන් මැරීමේ ඉඳලා ඒ දස අකුසල් විස්තර කරගෙන යනකොට වචනයෙන් සිදුවෙන අකුසල් විස්තර කරනකොට සඳහන් කරා මෙවට කර්මපත කියනවා සතික් මැරුවොත් ඒක සිහි වුණොත් මරණ වේලාවේදී කෙලින්ම ඉන්ටර්සිටි කෙනෙක් ගාවගේ ගිහිල්ලා අපාය තමයි බහිඳ තියෙන්නේ. කර්මපතයක්. ඒක හයිවේ එකේම ගිහිල්ලා බස් යන අතරමඟ නතර කරන්නේ ඒ වගේමයි කියනවා සම්පප්පලා. හිස්සචන කතා කිරීම කර්මපතයක්. ඒක සී වුණොත් මරණ වේලාවේදී කෙලින්ම අපායේ. අපිට සතෙක් මැරීම නම් අපිට තේරෙනවා පවක් කියලා. නමුත් මේ හිස්සචන කතා කිරීමක් වගේ එකක්. කතා නොකරොත් මොකද මොකද ආවේ? ඒ නිසා එතනින් සීකර ගන්න අකුසල කර්ම ටික ගැන කියනකොට මට කියන්න පුළුවන් මේ පිරිස දවස් හතක් මෙහි සිටීම නිසා කතා නොකිරීමෙන් උපේන ලද කුසල් ප්‍රමාණය මහා මෙරටත් වැඩිය වැඩි. හිටියානම් කී දෙනෙක් පටලවයිද කියන්නේ දන්නේ නැහැ. හරියට කතා කරලා මෙහිට කතා කරලා අරක මේකට හගිස්සලා කොච්චර පටලවනද කියන දන්නේ නැහැ. ඒ පරියංක භාවනාවක ඉන්නකොට අපේ ක්‍රියාවෙන් සතුන් නොමරෙන බව, හොරකමක් සිද්ධ නොවන බව, කාමීත්‍යාචාරයක් නොවන බව සමාදන් වෙනවා නම්, ඊතරතොර ඉන්නකොට අපිට කියන්න පුළුවන් ද අසවල් වෙලාවේ සතෙක් මැරෙන්නේ නැති වෙයි කියලා. දඟලන යන්නේන හැම වෙලාවෙම මේ ලෝකෙ කියන්නේ මෙන්ටල් එකක් වගේ මතු පිට පොළවේ පුදුමාකාර සතුටුකයක් එන්නේ. අපි දඟලන හැම වෙලාවෙම උන්ගේ උඩින් බුල්ඩෝසරයක් යනවා. තලාගෙන පෙලාගෙන යනවා. ඉතින් අපිට ගාණක් නැහැ. මොකද අපිට පේන්නේ නැහැ මේ සත්තු. මේ සත්තු කොච්චර චිත්ත කුණුවරෙන් බයිනවද? උණ්ඩ තියෙන ගායට එහාට මෙහාට යනවා. උණ්ඩ තේරෙන්නේ අපි ඉන්නවයි කියලා මේකේ. උණ්ඩ කතා කරන්න පුළුවන්. උණ්ඩ ජනමාධ්‍ය තියෙන අපිට කතා කරන්නත් බෑ. ජනමාධ්‍යයක් නැහැ. පෙරක දොරුවක් නැහැ. උසාවිත් නැහැ. උන්ගේම උසාවි. කොච්චර බයිනවද කියලා ඉතින්. මේ මේක තන හිටියත් මේ යට අහුවෙලා ඉන පණුව ටික ඒත් බයිනවා. කොතන හිටියත් ඒ වගේම හිතවිලි ගැන. ඉතින් අපි කවදා හරි හිතුවොත් මේකට තිරින්ගයක් අද කරන්න ඕනේ, මේ ක්ලච් කරන්න ඕනේ, බ්‍රේක් කරන්න ඕනේ කියලා. ඒක තමයි භාවනාව කියන්නේ. ඒ කියන්නේ මේ අපි කරන ක්‍රියා, හිතන හිතවිලි වචන කොච්චර ප්‍රයෝජනෙ පිණිස තියනවද, කොච්චර පුළුවන්කම තිබුණාට කරනවද කියලා බැලුවොත් ආනපන සති සූත්‍රය ගත්තාම ඒකේ ලස්සනට පෙන්ලා දෙනවා මේ කාය සංස්කාර සංසිඳවන හැටි. ඒක වචී සංස්කාර සංසිද්ධිය ගැන කතා කරන්නේ. චිත්ත සංස්කාර සංසිද්ධිය හැටියට මුළු ආනාපාන සති සූත්‍රෙම තියෙන්නේ කාය සංස්කාර දැනගෙන සංසිද්ධවන. පස්සම්බයං කාය සංකාරං අසසී සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පසසී සාමීති සික්කති. ඊට පස්සේ මනෝ සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර කියලා කියනවා. සංසිද්ධෝමෙන් සංසිද්ධෝමෙන් ආශස් ප්‍රසවාස කරන්න කියනවා. පස්සම්බයං කාය චිත්ත සංකාරං අසසීසාමිති සික්කති පස්සම්බයං චිත්ත සංකාරං පස්සසීසාමි සික්කති. ඉතින් සමේ සංස්කාරයන්ගේ සංහිඳ වීම තමයි මේ ආනාපාන සති සූත්‍රයේම තියෙන මුළු ත්‍රිපිටකෙම තියෙන. ඉතින් ඒක කොතනදී කොයි කොයි වෙලාවෙ සිද්ධ වෙනවද කියලා බැලුවොත් ඒ යෝගාවචරය හොඳ සුතමේ ඥාන ඇති සහජ පඬිතෙක් නොවුනොත් එයාට තේරෙන්නේ මේ භාවනා කරනකොට මේ සංස්කාරවල හික්මවීමක් වශීභාවයක් එහෙම නැත්නම් සිද්ධි කර ගැනීමක් අත්‍යර්ථතර ගැනීමක් කොහොම වෙනවද කියලා තේරෙන්නේ. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේක සද්ධාවෙන් බාර ගන්න. මේ මුළු ත්‍රිශික්ෂායම තියෙන්නේ මේ සංස්කාර සමතය. ඒ නිසා සබ්බ සංකාර සමත කියලා පදයක් පාවිච්චි කරන නිවනට. සියලු සංස්කාර නැති කිරීම නෙවෙයි සමතේකටපත් කිරීම සමනය කියලා මේක සඳහන් කරලා තිනවා. පස්සම්බණේ කියන වචනේ සඳහන් වෙලා තිනවා. ඉතින් මේක ගැන හොයන්න ගියාම ඒ යෝගාවචරය මේ යන ගමනේදී Tamange සංස්කාර සමනය වෙනවද නැද්ද බව නොදැනීම නිසා ඒ යෝගාවචරයට ගොඩාක් සැක පහළ වෙනවා. ඒ යෝගාවචරයට ගොඩාක් අනිශ්චිතතාවය පහළ වෙනවා. නිකන් බියක් පහළ වෙනවා. මම යන පාර හරිද? මම යන පාර වැරදිද කියලා. ඒක හරි සාධාරණයි. ඒකට දොස් කියන්න බෑ මොකද මේ කාම භෝගින් ටික පහළ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට පහළ වෙන මේ සැක දුරු කර ගැනීම සඳහා අශීලයක පිළිපදලා බණ අහන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ සමත භාවනා කරන්න ඕනේ. විපස්සනා භාවනා කරන්න ඕනේ. මේ පස් ආකාරයකින් අපි මේක අනුග්‍රහ කරන්න ඕනේ. අන්නේ අනුග්‍රහ කරන වෙලාවේදී කොහොමද මේ සංස්කරණය නැත්නම් සකස් කිරීම මේකට අபிසංකරණ කියලා කියනවා. අபிසංචේතනා කියලාත් කියනවා. අபிසංචේතනා කියන එක ප්‍රාර්ථනා, අදිෂ්ඨාන, චේතනා. ඒව එන්නෙන් අඩු වෙන ගතියත් අපේ තියෙන භාවනා ජීවිතේ එන්නෙන් වැඩි වෙනවා. යම් ආකාරයකට චේතනා වැඩි වෙන, අදිෂ්ඨාන වැඩි වෙන, ප්‍රාර්ථනා වැඩි වෙනවා නම් සුද්ධ කාමී. යම් ආකාරයකට මේ වැඩි චේතනා අදිස්ථාන ප්‍රාර්ථනා තියෙන තැනක ඉඳලා එන්ට එන්ට එන්ට අඩු වෙන තැනකට යනවා නම් අපිට හිතන්න පුළුවන් සමතයක් තියෙනවා මෙතන. එහෙම නැත්නම් සමා පස්සම්බණයක් තියෙනවා. අඩුවීමක් තියෙනවා. ඒතකොට මේ යෝගාවචරයාගේ මේ චේතන අධිෂ්ඨාන ප්‍රාර්ථනා අඩුවීම සාමාන්‍ය වචනෙන් කියනවා නම් එයා බොහෝ විට ඇති කියන්න පුරුදු වෙනවා. නෑ මට ඇති ඔය. ඔය ඇති. නැත්නම් අපි මේ සංස්කාර සමතයක් ගැන නැත්නම් භාවනාවක් ගැන නොකරනවා නම් මේක ලුණු වතුර බොන්නා වගේ කවදාකවත් ඇති කියමනක් නෑ වැඩි කරනවා තමයි. ඒ නිසා සංස්කාර වලට කියනවා රැස් කරනවා කියන අදහස. එකතු කරනවා. ගොනු කරනවා. කර්ම රැස් කරනවා කියලා ඒක සාමාන්‍යයෙන් මේ කියලා තියෙනවා. යම් වෙලාවක සංස්කාර අඩු වෙනවා නම් ප්‍රාර්ථනා ප්‍රනිදි චේතනා අඩුවීම නිසා නේද ඔය ඇති. කොයින් එහාට යන්න ඕනේ නැහැ කියලා ඉඳලා හිටලා ඇති කියන වචනේ කියවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහේ ගැමි ව්‍යවහාරකින් අපි ගත්තොත් මේ භාවනා ජීවිතයේ සංස්කාර පිළිබඳ හැසිරවීම යම් කෙනෙකුට කාමභෝගී ජීවිතය ගත කරනකොට නැත්නම් පෘථග්ජනෙක් වශයෙන් අමුතරවන් රාකමින් ගෙවල් දොරවල් වගේ මැතෝ ගත කරන වෙලාවේ එයාට තේරුණොත් මේ ගත කරන ජීවිතයේ මේ හම්බ කිරීම මේ ලාභ මේ සත්කාර මේ සම්මාන මේ ශිලෝක කවදාකවත් ඇති වෙච්ච කෙනෙක් නැහැ. කොච්චර සල්ලි හම්බ කරත් ලාභ සත්කාර සම්මාන ශිලෝක හම්බුනත් ඒක ඇති කරන ගතියක් නැහැ. අතෘප්ති කරව ඌනව මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක යම් තැනකදී අංග සම්පූර්ණ වෙලා නෙවෙයි. මේක ඇති කියලා මම මේක පොඩ්ඩක් සලකා බලන්න ගත්තොත් නැත්නම් මේ කාමයාගේ ආදීනව සැලකීම කියලා එකට කියනවා. ඕකාර සංකිලේශං මේ විවිධ ආකාරයෙන් මාව නලවනලව පිනව පිනවා මාලවව වැඩගන්නේ මැටි පාකට ගොනෙක්ගෙන් වැඩ ගන්නවා වගේ. බැඳගත්ත කරත් එකේ ඉන්න ගොන්නාම්බෙක්ගෙන් වැඩ ගන්නවා වගේ අපිට එක එක පැතිකඩවල් පෙන්නලා හැඩ රූපෙන්නලා අපිව මේකට බඳලා තියෙනවා. ඒ නිසා වර එක ඔය ඇති. කියලා මේ කාමේදී බලන්න පටන් අරගත්තොත් එයාට සිද්ධ වෙනවා නෙක්ඛම්මේ කියන එක නැත්නම් කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්කේ පහල කර ගැනීමේ ඊටුරිසි සාසනය. ඒසොට ආධ්‍යාත්මය. ඒසොට ආගම. නෙක්ඛම්ම විතක්කේ පහල කරාට පස්සේ එයාට තේරෙනවා කාම විතක්කේ වෙනුවට නෙක්ඛම්ම විතක්කේ පහල කිරීමට දෙයියෙක් බ්‍රහ්මයක් බලපෑමක් නැහැ. තනිකර මගේ ඇති වෙලත් නෙවෙයි මේ කාමයේ අතහරින්නේ. කාමයාගේ තියෙන මේ අතෘප්තිකර ගතිය. කාමයේ තියෙන මේ ඌණ භාවය කඹරන ගතිය. නිසා නික්කම්මේට ගියොත් යට තේරෙන පටන් අර ගන්නවා කාමය ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ගීගයත හැරීමෙන් නැත්නම් මේ වගේ සුමානයකට හමාරකට gedirin පැත්තකට යෑමෙන් අපිට කායික වශයෙන් විවේකයක් ගන්න පුළුවන්. කායිකව කාමයෙන් වෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයෙන් සහ දේශේ වශයෙන් ගත්තාම ඒ නෑදෑයන්ගෙන් අයින් වෙලා වස්තුවෙන් අයින් වෙලා මේක තැනට යන්න පුළුවන්. නමුත් ගිහිල් ඉවරලා චිත්තසංතානෙ දිහා බැලුවොත් ඒ කාමයේ ගියාට දැන් කාම සංඥාවල් අඩුවක් නැතුව පෙරෙනවා. ඒ නිසා කාමයේ අයින් කරවයි කියලා කාය විවේකේ ලැබුණට චිත්ත විවේකේ ලැබේමයි කියලා කිසිසේත්ම සහතිකයක් නැහැ. ඒ වෙනති කීකී අතාරපු ගමන් රහත් වෙන්න එපායි. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා යාට තේරෙනවා දැන් කාම ලෝකේ ඉන්නකම් මං අනික් අයට වැඩිය නව නිර්මාණ කරමින් අනික් අයට වැඩිය ප්‍රගතිය හොයමින් අභිවෘද්ධිය තකමින් ඉඳලා දැන් මං කාමයේ පොඩ්ඩකට හරි ස්ථාවරව හරි අයින් කරලා බලාන හිටියොත් ඒ මිත්‍යකල් කාමය වැඩි කරන්න කාමයේ හසුරවන්න දඟලපු දැඟලිල්ල දැන් කාම සංඥාව හසුරවන්න ගියාට පස්සේ කාමයේදී ව්‍යාපෘත වෙනවට වැඩිව චිත්ත පීඩාවක් සමහරලාවට ඊට වඩා අසහනයක් මේ කාම සංඥා එනකොට යෝගාවචරයට ඇති වෙනවා අපි ඒකට නීවරණ කියලා කියනවා. හිතට වාඩි වුණාට පස්සේ චිත්ත විවිකිට වාඩි වුණාට පස්සේ කාය විවිකේ අරගෙන මොන විදියෙන්වත් නැහැ ගොඩ දාපු මාළුවෙක් වගේ හරියට දඟලන්න පටන් අරගන්නවා. එතකොටත් යෝගාවචරයට කාමයේ සංසිඳවන්න බැරි අതൃප්තිකර තත්ත්වයේ ඉන්නකොටත් එයා දිගටම නව නිර්මාණ කරා. දිගටම ප්‍රගතිය පැතුවා. දිගටම අනාගත බලාපොරොත්තු තිබ්බා. දැන් ඒ අනාගත බලාපොරොත්තු වෙනුවට දැන් කාම සංඥාව පිළිබඳව දිගටම නව නිර්මාණ කරනවා. දිගටම අනාගත බලාපොරොත්තු ඇති කරනවා. කවදානම් මට පළවෙනි ධ්‍යානෙ ලැබෙයිදෝ? කවදානම් මට දෙවෙනි ධ්‍යානෙ ලැබෙයිදෝ? කවදානම් මට මේ විපස්සනා ඥාන ලැබෙයිදෝ කියලා අර කාමය වෙනුවට තිබුණු ඒ ආශාවෙන් භරිතව පීඩිතව එළවන ගතිය දැන් මේ කාම සංඥාවල් දුරු කිරීම සඳහා ගත කරනවා. ඉතින් මෙතන පැති දෙකක් තියෙනවා. මෙයා භාවනා කරන්න ගියා මේ කාමයේ වෙනුවට කාම සංඥාව කරදරයි කරයි කියලා අත්දකලා තිබුණ එකක් නෙවෙයි මේ. නමුත් යෑමට පස්සේ Taman හදෙව්වට පස්සේ අත්දකින්න දෙයක්. හැබැයි බලාපොරොත්තු වෙච්ච එක නෙවෙයි. ඒක නිසා එයාට තේරුම් ගන්න පුළුවන් නම් මේ කාමයේ වෙනුවෙන් නව නිර්මාණ කර කර කාමයේ වෙනුවෙන් අභිවෘතිය තකතකා හිටපු මම දැන් දුක් වෙනවනම් වෙහෙස වෙනවනම් ආතතිය ගන්නවනම් ගන්නෙ කාමයේ සඳහා නෙවෙයි කාම සංඥාව සඳහායි නැත්නම් නීවරණ සඳහායි ඒක කාමයේ වෙනුවෙන් නව නිර්මාණ කරනට වැඩිය අභිවෘතියට වඩා හොඳ එකක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් සාරුවඥ වෙන්න ඕන. Tamante එන නීවරණ gedara dore හිටියනම් එන්නේ gedara dore හිටියනම් කාමෙමයි එන්නේ. දැන් කාමේ නෙවෙයි එන්නේ. දැන් කාම සංඥා වෙනවා. ඒ නිසා මේ කාම සංඥාව පැමිණීම අබිනිෂ්ක්‍මණය කරපු බාට තියෙන හොඳ සංඥාවක්. ඒ නිසා මේක හොඳ පැත්තක් තියෙනවායි කියලා මේ කාම සංඥාව කාමයට වැඩිය හොඳයි කියන එක තේරුම් ගන්නට බුදුජානනාංශයේ පුදුමාකාර උත්සාහයක් කරන් තියෙනවා. කවදාහකත් භාවනා කරන කෙනෙක් මට මේ පැමිණෙන නීවරණ වාසියට හරව ගන්න පුළුවන්. මේකෙන් සඳහන් වෙන්නේ මම ඉදිරියට අඹදරුවන් ගැන නෙවෙයි දැන් හිතන්නේ. අතරම් මිනිමතු ගැන නෙවෙයි හිතන්නේ. අරක පාන ගැන නෙවෙයි හිතන්නේ. මගේ හිතේ මතුවෙන කාම ඡන්දේ. ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මේක සඳහා මෙව තිබුණට මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේකට චිත්ත පීඩා ගන්න නැතුව මේක දෙස බලා සිටීමෙන් නැත්නම් මේකට පොහොර නොදැමීමෙන් ආහාර නොදීමෙන් මේක නඩත්තු කරනවා මිසක මේක දුක් උණයි කියලා තාටම ඇහුවයි කියලා ප්‍රතික්‍රියා කරයි කියලා අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක නිසා කාමයේ වෙනුවෙන් පරිේශන මට්ටමකින් ජීකී අතහැරලා ගිහිල්ලා එහෙම නැත්නම් කායි විවේකේ ලබාගෙන චිත්ත භාවනාවක් චිත්ත විකර කටයුතු කරනකොට මේ පැමිණෙන නීවරණ මගේ දෝෂයක් නෙවෙයි. මේක මනුස්ස හිතේ හැටි. මේකට උපක්‍රම කරනවා මිසක්කා එතන පශ්චාත්තාප වෙලා අනුන්ට කෑකොස්සන් ගහලා වැඩන්නේ. මේක දිහා බලලා කාමයේ අසහනයට වැඩිය කාමේ ආසතියට වැඩිය කාම සංඥාවේ ආතතිය බරපතල නැහැ. ඡණ්ඩ පරස නැහැ. ඒ නිසා මම මේ කාම ආතතිය කාම කාම ඡන්දේ ඉන්නේ. නැත්නම් නීවරණ වල ඉන්නේ. ඒක හොඳට දැනගත්තොත් Tamanට පේනවා ගීගී අතහැරියේ නැත්තම් తాවකාලිකවත් මේකවත් දන්නේ නැහැ. මැරෙන්න වෙනකම්ම කාමෙමයි පටන් ගන්නෙ කාමෙමයි ඉවර වෙනවා. දැන් දන්නවා කාමයේ අයින් කරුවට පස්සේ ඒ වෙනුවට ඊගාව එක කාම සංඥා වෙනවා. ඒ නිසා කාම සංඥා පැමිණීම කාමයේ අතහැර බවට ලකුණක්. දැන් මේකට ශිල්ප හොයනවා මිසක් පශ්චාත්තාප වෙන්න එපා. ප්‍රතික්‍රියා කරන්න එපා. ආතතිගත වෙන්න එපා. තීන ආතතිය කාමෙන් නෙවෙයි දැන් ඉන්නේ. කාම සංඥාවෙන් කියලා තේරුම් ගන්න පුළුවන් නම් එක්ක රහත් වෙන්න ඕනේ. ඒ තරම අමාරුයි මොකද ඕනම කෙනෙක් නිවර්ණ වලට තරහ වෙනවා. ජීවනත් එක රණ්ඩු කළා මේක නැති කරන්නේ කොහොමද කියලා අහනවා ඉන්ජෙක්ෂන් එකක් තියෙනවද ඔපරේෂන් කරපුවාම හරියයිද එහෙම නැත්නම් වෙන කවුරුහරි ආශිර්වාද කළ කරන්න පුළුවන්ද කෙටි ක්‍රම තියෙනවද කියලා පුදුමාකාර උත්සාහයක් නැතිනේ කාට හරි පුළුවන් නම් මේ නීවරණවත් මං අද දැනගත්තේ මේ කාමෙන් අයින් වෙච්ච නිසායි කියන එක දැනගන්න පුළුවන් නම් ඒතර පුංචි සාන්තියක් තියෙනවා ඒකට බුදුහාම ප්‍රමෝදය කියන වචනේ පාවිච්චි කරනවා දැන් මම තියෙන කාම නෙවෙයි කාම සංඥා ඊට පස්සේ අපි අහන්න පුළුවන් බුදුජානනාංශයේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු නිසා ඔන්න මම කාය විවේකේ හදාගත්තා. දැන් මම ඔබ වහන්සේ කියන නිසා චිත්ත විවේකයට යනවා කරන්න බෑනේ. මේ නීවරණ එනවනේ. මට මේ මේ නීවරණ වැඩි. මේ මේ අඩුයි කියලා හරියට Tamanට එන එකේ නියම වார்த்தාවක් දෙන්න පුළුවන් නම් පුදුජන සඳහා කරන ඕක ඉතින් උඹට වෙන එකක් නෙවෙයි මමත් ඕක කරලා තිනවා. ඔය එකක් දැනගනි ඔකට රූපයකින් හිත පොරෝපක්. රූප කර්මස්ථානයේ හිත පොරෝපම් පුරවැව්වොත් ඒ චිත්තක්ෂණේ කාම සංඥා නැහැ. ඒකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා. පරණ සෙන් කුප්පයක් හරි ඕඩිකොලොන් කුප්පයක් හරි අරගෙන ඒකේ තියෙන සෙන්ට් ඕඩිකොලොන් ඔක්කොම ගසලා දාන්න කියනවා. නැත්නම් විටමින් කුප්පියලත් ඒකේ හිටිනවා. කඩපුංචි කුප්පියක් අරගෙන ගසලා ගඳ බැලුවොත් කාම ඕඩිකොලොන් බෝතලේ ඕඩිකොලොන් ගඳ තියෙනවා. සෙන් කුප්පේ සෙන් සෝද තියෙනවා. මේ වීදුරු යල්ලලා තියෙනවා. විටමින් තිබුණොත් දීරයක් ඒ සූද තියෙනවා. දැන් කාට හරි ඕනේ මේකේ තියෙන මේ ඇතුළත තියෙන මේ ඒ සුවඳින් ආකූල වෙච්ච වාතය අයින් කරන්න. ඉතින් ආගෙල මේ බෝතලේ වතුර කැපුවට වතුර ඇතුළට යන්නේ කට පුංචි නිසා. දියල් එකට ඇල්ලුවාට වතුර ඇතුළට යන්නේ වාතය ප්‍රතිස්ථාපණය වෙන්නේ නැහැ කට පුංචි නිසා. ඒ නිසා කරන්න තියෙන පොල්කෙන්දක් දාලා. පොල්කෙන්ද දිගේ නැත්තම් පාංකඩයක් දාලා පාංකඩ දිගේ වතුර කඳුල කඳුල කඳුල කඳුල ඇතුළට දාන්න දුන්නොත් ඇතුළට යන කඳුලක් පාසා අර ඇතුලේ තියෙන වාතේ ප්‍රතිස්ථාපනය වෙනවා වගේ මේ හිත දැන් පිරලා තියෙන කාමේ නෙවෙයි විටමින් වල ඉන්නේ විටමින් සුවදේ ඕඩිකොලන් නෙවෙයි ඕඩිකොලන් සුවදේ තෙන්ටකේ නෙවෙයි සෙන්සෝ දෙහික අයින් කරන්න තියෙන්නේ වතුර ගොඩක් දාන්න බෑ කටපොන්චි නිසා කඳුල කඳුල දාන වගේ පුළුවන් තරම් මම මෙතන වාඩි වෙලා ඉන්නවා ඉඳිමි ඉඳිමි කියලා හෝ නැත්නම් ආස්වාසි ආස්වාසි කියලා හෝ ප්‍රස්වාසි ප්‍රස්වාසි කියලා හෝ ඒ වෙලාවේ මෙනෙහි කරොත් යාට තේරෙනවා මේ මෙනෙහි කරන වාර වැඩි වෙන්න වැඩි වෙන්න අර ඇතුලේ තියෙන නීවරණ ප්‍රතිස්ථාපන වෙනවා කටපුංචි බෝතලයකට කඳුළු කඳුළු වතුර වැටෙනකොට වැදෙන වතුර පරිමාවට සාපේක්ෂව අර වාතේ පිට වෙන්න වගේ මේකට නීවරණත් එක්ක ද්වේෂ කළ කරන්න දෙයක් නැහැ ශිල්පයක් තියෙන ශිල්පේ මොකද්ද රූප රූපෙන් මේක පුරවන්න ඕන. ඉතින් කවදා හරි මෙයා මේ ශිල්පය ඉගෙනගෙන පැත්තකට වෙලා ඇතුලේ තියෙන වාතයට දොස් කිය කිය ඉන්නේ කඳුල කඳුල දාන එක ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ යෝගාචරය වාඩි වුණාට පස්සේ ඒ වාඩි වෙලා බුරුමේ සාංශ බණ කියනකොට කියන්නේ මේ පිම්බීමට හැකිරීමට සාපේක්ෂවනේ. පිම්බෙන වෙලාවේ පිම්බෙනවයි කියලා එකවරක් මෙනෙහි කරොත් ඒ චිත්තක්ෂණයේ ඒ නීවරණ ටික අයින් වෙලා මේ පිම්බීමේ රූපෙට හිත යනවා. හිත පිරිසුදු වෙනවා. හැකිලෙන වෙලාවේ හැකිලෙනවා කියලා හැකිලෙන වෙලාවෙ මෙනෙහි කළොත් ඇත්තටම නීවරණ ටික ඔක්කොම අයින් වෙලා හැකිලීම කියන රූප ධර්මයෙන් හිත පිරෙනවා. එනිසා තප්පරයකට එක මෙනෙහි කිරීමක් කරොත් තප්පර පහක් භාවනා කරොත් නීවරණයන්ගෙන් තොර චිත්තක්ෂණ පහක් Tamanට උපයන්න පුළුවන්. තප්පර 10ක් භාවනා කරොත් 30ක් භාවනා කරොත් 60ක් භවනා කරොත් තයේ තප්පර 60ට සාපේක්ෂව චිත්තක්ෂණ 60ක් ගොඩ දාන්න පුළුවන්. විනාඩි 5ක් භවනා කරොත් 300ක් වාර චිත්තක්ෂණ තමන්ගේ හිත නීවරණයෙන් තොර කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ දැන් දන්නවනම් සිල්පේ. පුළු පුළුවන් තරම් නීවරණ වලට දොස් කියන්න එපා. නීවරණත් එක්ක හැප්පෙන්න එපා. නීවරණ සංස්කරණය කරන්න එපා. සකස් කරන්න යන්න එපා. චේතනා පහල කරන්න එපා. අදිෂ්ඨාන කරන්න එපා. ප්‍රාර්ථනා පහල කරන්න එපා නිවරණ වේවා කියලා. ඒ ඔක්කොම සංස්කරණය වෙනවා. සංස්කාර වෙනවා, කර්ම වෙනවා. ඒ නිසා මට රූපේ වේවා. ආස්වාසය වෙලා ආස්වාසය දැනගන්න. ප්‍රස්වාසය වෙලා ප්‍රස්වාසය දැනගන්න. දැන් අපි හිතමු මේ යෝගාවචරය දැන් මේ පිළිස දවස් හතර පහ භාවනා කරපු නිසා සමහරෙකුට මේක අත්දකින්න පුළුවන්. ආනාපානෙට හෝ ආන පිම්බීම හැකිලිම හෝ හොඳට විනාඩි 5ක් 10ක් කෙලින්ම මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන්. ඒකට යාට තියෙනවා මේ විනාඩි 5 10 ඇතුළත කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ. හැබැයි මං තියෙන එක දන්නවා ආස්වාසේ ප්‍රස්වාසේ. නමුත් මේක දිහා ආස්වාස දිහා ප්‍රස්වාස දිහා මේ බලන ඉන්නකොට මේ යෝගාවචරයා නොදන්න නමුත් දත යුතු කාරණාවක් තියෙනවා. එකම අරමුණ බොහෝ වෙලා බලනකොට කම්මැලිකම එනවා. නීරසකම එනවා. <coughs> ඒකාකාරීකම එනවා. ඒතර යෝගාවචර දන්නවනම් මේ නිරසකම ඒකාකාරීකම කියන්නේ මං කාමෙත් නෙවෙයි මගේ හිත තියෙන්නේ. කාම සංඥාවෙත් නෙවෙයි හිත තියෙන්නේ. දැන් මේ රූපයකට ගිය බවට පෙරමඟ සලකුණ තමයි මේ. ඒ නිසා මේ මතුවෙන නිසරස නිරසකම කම්මැලිකම ඇත්ත වශයෙන්ම නඳුකක් තමයි. නමුත් කාමේ නැති බවට ලකුණක් කරගෙන කාම සංඥාවක් නොවන බවට ලකුණක් කරගෙන මේ නීරසකම අරමුණු කරන්න පටන් අරගත්තොත් එයා තීරුම් ගත්තොත් මේ නීරසය කියලා කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත කියලා. ලෝකේ කාමයේ ඉන්නකොට කාම සංඥායනවල තියෙන තෘෂ්ණාව. දැන් හොඳටම පේනවා තෘෂ්ණාව අනිත් පැත්ත ඇවිල්ලා. රාගය නෙමෙයි දැන් තියෙන විරාගය. මෙයා විරාගය වෙනකොට ද්වේෂ කරන්න ගත්තොත් නැද්දකින් විතරක් මේ ආනාපාන හුස්ම විතර ඕක බල්ලා කාටද හරියන්නේ. මීට වැඩිය මගේ යාළුව මේ ලයියක් හරි හම්බ කරනවා ඇති මම මෙතෙන්ලා ඉඳගෙන හුස්ම බල බල ඉන්නවා නැද්දකින් කියලා. හුස්මට බයිනවා වෙනුවට මේ හුස්මත් එක ගොඩක් කලා හිතපු නිසා තමයි මේ අස්පන අපිටම නිරස්කරමත් වෙලා තියෙන එකට විරාගය කියලා කියන්නේ. මේ විරාගයේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. විරාගෝ සෙට්ටෝ ධම්මාන. නමුත් යෝගාචර දන්නේ නැත්නම් අර ආනාපානේ නිරස වෙනකොට එක්ක හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් කාය සංස්කාර කරනවා අතපය හොල් කරනවා. එහෙම නැත්නම් අහනවා ස්වාමීන් වහන්සේ මේ මේ ආනාපාන භාවනා කරන වෙනුවට මේ මෛත්‍රී භාවනා කරොත් ඔය වැඩි උඟක් පිං සිද්ධ වෙන්නේ නැද්ද කියලා. බුද්ධානුසතිය කරොත් පිං සිද්ධ වෙනවා. ගාත ටිකක් කිව්වොත් ඔය වැඩි නරක නැද්ද කියලා අහනවා. මොකද මේක පාළුයි. ඒ වෙනුවට අර මොනවා හරි ගෙනල්ලා සංස්කරණය කරනවා මේ. ඉතින් එයාට කියලා දෙන්න ඔය අදහස එන්නේ ඔය ආනාපාන තියෙන ද්වේෂය නිසානේ. ඒ වෙනුවට මේ පේන ආනාපානය නිසා ඇතිවෙන මේ නීරසකම සුභයකට සලකලා ප්‍රමෝදයකට සලකලා ප්‍රීතියකට සලකලා දිගටම ආනාපානෙ ඉන්න නම් එයාට කියනවනේ මේ ආනාපානෙ සංසිඳන කම කාය සංස්කාර සංසිඳන කම මොනවත් නොකර ඉන්න පුළුවන් නම් උත්සාහ කරන්න කියලා දිගටම මේක යන්න ඇරලා පුදුම අමාරු ඒක sannivedanaya කරන්න ඒ මොකද අපි ඒ තරම්ම මේ දේවල් වෙනස්කරනද දේවල් ආලවට්ටම් කරන්න පුරුදු වෙලා මේ එකම දෙයක් දිහා බලාගෙන බැරිකම අපි සංසාරෙන් ගෙනාපු ගතිය. ඉතින් බුදුජානනාංශකේ පිනට අපි දැන් ආනපනේ අල්ලගෙන තියෙනවා. නමුත් ඒ සඳහා එන මේ නීරසකම කම්මැලිකම මායාවේ උගුලක්. අපි දැන් මායාවේ පැත්ත ගන්නවද බුදුහාමරංගත්ත පැත්ත ගන්නවද කියලා බැලුවොත් මේ රූපය සංසිජීකන යනකොට ඒ රූප විශේෂයේ පහළ වෙන මේ විවිධ නීරසකම් කම්මැලිකම් දැනගෙන හිත, කය, වචනේ විනාශ නොකර බොහෝමම තැම්පත් වෙන්න පටන් අරගන්නවා. ඉතින් මෙතන තමයි භාවනා ජීවිතයේ තියෙන අමාරුම කෑල්ල. තේරුම් ගන්නම බැරි කෑල්ල. මොකද භාවනා කරලා එක පැයක් යන්න ඉස්සෙල්ලා මේ ටික තේරෙනවා. ඒකට ඔය පැය ගණන් භාවනා කරන්න ඕන, දවස් ගණන් බැඳගෙන භාවනා කරන්න ඕන තේරෙනවා. කිසිම කෙනෙකුට මේ Tamange ඔය කාමයේ ආදීනව දැකලා කාමයේ අයින් කරගත්තා කාම සංඥා ව්‍යාධිනම දැකලා ප්‍රයෝගයෙන් රූපෙට හිත දාලා මාරු කරගත්තා. දැන් මේ රූපේදී රූප සංඥා බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා මේ රූපේ વિશે ද්වේෂයක් පහළ වෙනවා, කම්මැලිකමක් පහළ වෙනවා, ඒකාකාරීකමක් පහළ වෙනවා. ඒකට නිබ්බිදා කියන වචනය ඈතින් බුදුහාමුදුර සම්බන්ධ කරනවා. ඒ දිග්ගටම තියෙන ද්වේෂය නැත්තම් යටිහිතේ තියෙන ද්වේෂ අනුසය. ඉතින් ද්වේෂ අනුසය නිසා මෙයාට මර චත්තොරු දියාගත්ත මාළු කෑල්ල වගේ තමයි පේන්නේ මූල කර්මස්ථාන. සක්මන් කරගෙන හිටියා සක්මන පෙන්වන්න බෑ වුණාට රූප බලන්න තියෙනවා හොඳයි. ශබ්ද අහන්න තියෙනවා හොඳයි. ගන්ධ රස බලන්න තියෙනවා හොඳයි. ඉතින් ඒකට අර එලිපත් ඉන්න බලලා වගේ කොහිර පණිද විශ්වාස නැහැ. ඒක හොඳට තේරුම් ගත්තොත් මේ අරමණ વિશે නීරසකමයි මේ මේ විරාගයයි මේක ද්වේෂපත නෙමෙයි නැතුව ඥානපදනවල දාගන්න නම් යාට මේ සංස්කරණය නොකර සිටීම මේක හැඩවැඩ ගැනීම නොකර සිටීම මේක යන අතේ යන්න දෙනවා කියන එක ඉතින් ඔකට තපස කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. තපත වෙනුවට මොන විදිය හැලවල්මනක් කරත් ආයෙ මුලට එන්න. ආයෙත් එතෙන් යන්න. එතෙන් යනකොට ආයෙ කම්මැලි වෙලා පොඩි වෙනසක් කරපුවම ආයෙ මුලට එනවා. දැකලා තියෙනවද දන්නේ අවුරුදු උත්සවලට එහෙම මේ බාධක දිවීම් තරඟ තියෙනවා. මේ බාධක දිවීම් තරඟ කොතනින් හරි පටලවා ගත්තොත් ආයෙ මුලට එන්න. හැන්දක් අටේ හපක් තියාගෙන හැන්දොට දෙහිගෙඩියක් තියාගෙන යන්න කියනවා පුළුවන්. ඒ ළඟ එක්කනත් ඉස්සලා යනවාද කියලා මෙහෙම කරනකොට හැන්දෙන් වැටෙනවා දෙහිගෙඩිය. ආයෙ මුලට යන්න ඕන. ඉතින් පරාදයි. ඉතින් ඒ නිසා ගත්ත ජයග්‍රහණය ඉදිරියට පැවැත්වීම බාධක තියෙන තරඟයකට යන කෙනෙක් වගේ යන්න මට හිතිලා තියෙන්නේ එයා ගියාත්මෙ ඉඳලම ඒ ගුණේ කෙනක් තියෙනවා. ඒක පුරුද්දෙන් ගන්න පුළුවන් දෙයක්ද පුහුණුවෙන් ගන්න පුළුවන් දෙයක්ද එයා ගినాපු ගුණයක්ද කියන එක තන්නේ ක්‍රම 150 50. තොරතුරු නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අත්දැකීම් නැතිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපිට නිකන් ඉන්න බැරිකම තියෙන ගාය. කඩි ගාය. මොන්නම විදියකින්වත් මේ යන වැඩේ යන්න දෙන්න බෑ. පොඩ්ඩක් නතර කරලා කයින් අහන්න හිතෙනවා. එනතම් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න හිතෙනවා. ඒ වෙනස් කරන හැම සංස්කරණයක් හරහාම අපි අලුතෙන් අර නික්ලේශී තැනට කෙලස් දා ගන්නවා. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහයේ ආකූල කරගන්නවා. නමුත් ඒක එච්චරම සාහසික අපරාධයක් නෙවෙයි. මොකද කිසිම කෙනෙක් පළවෙනි සැරේ මේක තේරුම් ගන්නේම නැහැ. වරද්ද වරද්ද තමයි තේරුම් ගන්න. ඒ වෙලාවෙදී ආ කමඨාන් සුද්ධ කිරීම හරහා තමයි මේක කරගන්නේ. ඉතින් ගුරුවරයා පුළුවාතරම් කියලා දෙනවා. ඔය කරන එකම දිගට කරගෙන යන්න කියලා. මෙයා කියන්නේ මේක ඉක්මන් කරගන්න ක්‍රමයක් නැද්ද? ඒ වගේම මගේ අම්මටත් මේක කියලා දෙන්න ක්‍රමයක් නැද්ද? දැන් ගෙදර ගියාමත් කරන්න ක්‍රමයක් නැද්ද? මේ අන වැඩේ පැත්තක තියේදී ඉතින් මේක හරියට කියලා දෙන්න, මෙයාට කියලා දෙන්න වැඩි කරගන්න ගිහිල්ලා ඒ ආලවට්ටම නිසා වුණාට වැඩිය ස්මාර්ට් වෙන්න ගිහිල්ලා එහෙම නැත්නම් පැහෙන්න ගිහිල්ලා අක්කා වෙන්න ගිහිල්ලා අයියා වෙන්න ගිහිල්ලා අර තියෙන එක නැති කරගන්න තියා බලනකොට භාවනා කරන කට්ටියති ගෑනු වුණත් පිරිමි වුණත් සිංහල වුණත් වෙන ජාතියක වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් ඔක්කොගම එකම මට්ටමක් තියෙනවා ඒක කිසියම් නෑ මේ පැවිද්ද අය, උපැවිද්ද අය, ගිහි අය, බෞද්ධ අය, අබෞද්ධ අය කියලා මොකුත් නෑ. මෙතනදී අපිට මේ තියෙන දේ තියෙන හැටියට බාරගෙන ඒකට ඌලියක් නොකර ආලවට්ටම් නොකර මේක එහෙම යන්න දෙනවයි කියන එක මොනම කෙනෙකුටත් කරන්න බෑ. අපි හිතමු කොහොම හරි මේ රූපයාගේ මුලැමැදාග බැලීම වේදනාවගේ මුලැමැදාග බැලීම සංඥාවකේ මුලාදක බැලීම නිසා කවදා හරි කොහොම හරි මේ කෙනාට මේක තේරිලා වෙනදට වැඩි වේලාවක් අරමුණ පවත්වන්න පුළුවන් උනායි කිය. පහක් කරපේකට හයක් කරගන්න පුළුවන් උනායි කිය. හයක් කරපේකට හතක් කරගන්න පුළුවන් උනායි කිය. ඒක හරියට මේ පොඩි දරුවෙක් චක්‍රයකට පාඩම් කරනවා වගේ. දැන් නම් මං හිතන්නේ චක්‍ර කටපාඩම් කරන ලෝකයක් නෑ අපි ගෑන් ස්කෝලේ යන කාලේ වගේ දෙකේ චක්‍රේ කටපාඩම් කරාට පස්සේ පහුවෙන්ද අපි තුනේ චක්‍රේ කටපාඩම් කරපුවා ඉතින් අපි පයිතකරස්ටත් වැඩිය සන්තෝෂයක් එනවනේ හිතට තුනේ චක්‍රේ හතරට ගියාම ඒ වගේ තමයි විනාඩි 4ක් ඉන්න පුළුවන් කෙනා විනාඩි 5කට යනවයි කියන්නේ ආධ්‍යාත්මික ජීවිතේ පුදුමාකාර දියුණුවක් ඒ මොකද ඒ තාක් එයා දන්න ගන්නවා මේක පෑදී දියට බොරදියෙක් කරන්නේ නෑ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ මේක අවශ්‍ය ගන්න නැතුව යනවා කියලා මේකේ සංස්කාර ඇති නොවීමට කටයුතු කිරීම. මෙහෙම කරගෙන කරගෙන යනකොට මේ රූපේ යම් ප්‍රමාණයකට සංසිඳුණාට පස්සේ ඒක රූප සංඥා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා කාමේ කාම සංඥා. ඉති රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස පහස දැනෙන්න පටන් ගන්නවා. ඉති යෝගාචරද ඊට පස්සේ අලුතෙන් තොවියක් නටනවා. මේ භාවනා කරන යනකොට කහ පාට පෙන්වනවා මේක නිල් පාට පෙන්වනට වැඩිය හොඳද? මට නිල් පාට පෙන්නලා කහ පාට පෙන්නේ ඊයේ පෙන්නේ නිල් පාට කහ පාට පෙන්නලා නිල් පාට පෙන්නේ ඇයි එහෙම වුනේ? එහෙනම් මෙතන තියෙන අවිසා දැන් අර අධිකරණයක් කරනම් මේක අභියාජන අධිකරණයක් වාගේ. සුප්‍රීම කෝට් එකට නගිනව නඩුව. මොන්නම දෙයකටවත් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. මේ රූප සංඥා රූපයට වඩා බොහෝම මේක චපලයි, ෂටයි, මායාවී, වංචනිකයි. ඒ හැම එකටම නන් දෙන්න හදනවා. හැම එකටම හේතු යුක්තිය හොයනවා. ඇයි මේ කියලා හිතනවා. මේ සේරටම සංස්කාර කියේ. මේ සංස්කාර නොකර මේක මෙහෙම තමයි. මම කාමයේ කියලා කාම සංඥාට ගියාමත් ඔහොම තමයි. ඊට පස්සේ රූපයට ගියා. දැන් රූප සංඥා වෙනකොට මේක තමයි දැන් අර කාමයේ කාම සංඥාට කරපු එකමයි මේක කරන්න තියෙන්නේ. යමක් නොකර සිටීම. එහෙම මේකට යන්නයි. ඒකට කියන විසංඛාරගත කරනවා කියලා. කරන්න ගියාට පස්සේ රූපයා ඒ රූප මගින්ම තැම්පත් වීමකට යනවා. ගිනි ගොඩක් ගැහුවට පස්සේ ගින්දර නිමිලා ඉන්දර ඉවරනට පස්සේ ගිනි දඹුන අතර වෙලා ගිනි සිලුන අතර වෙලා දඹුන අතර වෙලා අලු බහිනවා. මේක අවුස්සන්න ගියොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. අන්නේ ඇවිස්සීම නොකර ඉන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒකේ වැඩේම මේක අවුස අවුස බලනවා. ඉතින් මේ ඇවිස්සීම නොකර හේමම අපි හිතමු මේ රූප සංඥාවල් සංසිඳව ගත්ත කියලා මේ දිගට කියන එකක් මම මේකේ ටිකල කතා කරන්නේ. එහෙම කෙරුවට පස්සේ යෝගාවචරයාගේ හිත අරූපේ කියන මේ හිස්තැනට යනවා. දක්ෂ වුණාට පස්සේ හිස්තැනට යනවා. එතකොට මේ යෝගාවචරයට වරින් වර එහෙම මෙහෙන් සංඥා ඉබිගි කරනවා. එහෙම මෙහෙන් කලෙලියක් පේනවා. නැත්නම් වෙල්ලිලියක් පේනවා. එතකොට අර හොඳ බහුසුත ඥාන ඇති කෙනා දැන් මේ සංස්කාර පිළිබඳව අවබෝධය දන්නේ කන එයා දන්නවා මේ මේක කාමෙත් නෙවෙයි මේ කාම සංඥාවක් නෙවෙයි මේ මේ රූපෙත් නෙවෙයි මේ රූප සංඥා සහ රූප සංඥා අතරමැද හිස හිස්තන මේ දෙක අතර තියෙන වෙලාවේදී ඒ යෝගාවචරයට සමහර විටක හිතෙනවා අතරින් පතරින් රූප සංඥා එනවට වැඩිය හොඳයි රූප සංඥා කැළම නැති හුදු හිස්තන කියලා සමහර වෙලාවට හිතෙනවා එතන ඉන්නකොට හරි පාළුයි තනි වුණා වගේ යන්නේමක් නැහැ. හරියට කාන්තාරයක් මැදට ගිහලා දැම්මා වගේ. මහා ජලකඩක් මැදට මහුද මැදට ගිහලා දැම්මා වගේ. නැත්නම් මහා කැලයක් මැද තනි වුණා වගේ කිසිම දෙයක් මේ මරිච්ච නැති බව දැනගන්නවක්වත් නිින්ද ගියා නැහැ බව දැනගන්නවක්වත් සතිය තියෙනව නැහැ කියලා දැනගන්නවක්වත් නැති නිසා අතරින් පතරින් රූප පේන එක හොඳයි කියලා හිතෙනවා. මෙන්න මේ දෙකේදී මේ හිත තියෙන්නේ ඒකාන්තයෙන්ම හිස්තන හොඳයි කියන මතයේද එහෙම නැත්නම් හිස්තන දෙබෑ කරගෙන එන වරින් වර එන රූප සංඥාවල හොඳයි කියන මතයේද කියන එකේ යෝගාවචරයට අයිති ප්‍රශ්නයක් නෙවෙයි. ඒ යෝගාවචරයේ පුද්ගලික ගතියක් එහෙම නැත්නම් එයාගේ පෞරුෂත්වය. එයාගේ රුචි අරුචියර තියෙන මේකට යnderලා මේ අරූපයට ගියාට පස්සේ හිස්තනට ගියාට පස්සේ තේරුම් ගන්න ඕන හිස්තන කවදාකවත් තේරුම් ගන්න බෑ රූපයක් වරින් වර මතුවෙන්නේ නැතුව. රූපේ කවදාකවත් තේරුම් ගන්න බෑ මුලැමැදාගත් තියෙනවා කියලා හිස්තන දකින්න නැතුව. ඒ නිසා මේ මෙච්චර අමාරු වහගත්ත මේ හිස්තනත් රූපයට සාපේක්ෂ බව මේ මෙච්චර වෙලා එපයි කියපු නොදකින් කියපු නොපතන් කියපු මේ රූපයත් හිස්තනට සාපේක්ෂ බව මෙතෙන්දි ගිය යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් ඒක යෝගාවචර උප්පත්තියේ ඉඳලා තිබුණු යෝගාවචර කුසලතාවය. දැන් තමයි ඒක භාවනා ප්‍රතිපදාව නිසා සුත්තමේ ඥානෙ නිසා යා තේරුම් ගන්නවා හොඳටම අඩු කරපුවාම වරින් වර හොල්මන් එනවා. ඒක වර්ණ වශයෙන් එනවා, ශබ්ද වශයෙන් එනවා, ගන්ධ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන්. මොකද ඒක නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ. ඊ ගණ්ඩ දෙයක් නෑ අල්ලන්න හදනකොට උඩට විලා යනවා. ඊට පස්සේ ආයෙ යන්නේ විවේකෙට. විවේකයේ ඉන්නකොට එහෙම මෙහෙන් ඉබිගේ කර කර එක එක දේවල් එනවා. මෙසින් දැන් මේ යෝගාවචරය එක්කෝ අර හිස්තන හොඳයි කියනින් එක්කන ඕන අනිදාසි කියලා භාවනා කරනකොට හිස්තන හම් වෙච්ච නැති වෙච්චාම ඉතින් අභියාජන නඩු. ඊයේ මට හිස්තන වෙන්න අද පේන්නේ නැහැ. දීපල්ලකෝ උත්තර. එහෙම නැත්නම් කියනවා මම මේ හිස්තනේ ඉන්නකොට රූප මොනක්වත් පේන්නේ නැහැ මම කොහේ ගෙනිච්චක්ද දන්නේ නැහැ කක්විල ගලින් එහා පැත්තට ගිහිල්ලා දැම්මත් දන්නේ හීන් දඩි දාලා ගැස්සිලා හැරෙනවා. ඉතින් එතකොටත් කියනවා මේ යකෙක් ගැහුවා වගේ භාවනාවට එන්නේ ගැහෙම් නිකම් අකුණු විදුලි කෙටුවා වගේ ඒ වැටෙනවා. ඉතින් යෝගාචර කියන එහෙමනම් මේක නිින්ද වෙන්නේ නැහැ. මොකද යෝගාචර කවදාකවත් එහෙම අරමුණු නැත්නම්ක සතිය පවත්ලා හුරු කරලා නැහෙනේ. ඉතින් ආ හිතන්නේ දන්න දේ බබාගේ භාෂාවෙන් කියනවා මගේ හිත නිින්දට ගිහිල්ලා මම දන්නෙත් නැහැ. නැගිටිනකොට මහ විශාල ගැස්මක් එක නැගිටුනේ මොකක් හරි සතිය කැඩිලක් වෙලා තියෙනවා. එතන මොකක් හරි මගේ තීරේ කැඩලා වෙන්න ඇති. එතන මගේ සමාධිය කැඩලා වෙන්න ඇති කියලා මේ මේ අවකාශයද පතන්නේ. එහෙම නැත්නම් මේ මේ අවකාශයේ බාධා කරමින් එන රූප කෑලි. කලල රූප. දැන් රූපේ ප්‍රාත් ගවදිය. මෙන්න මේ දෙක අතර වැඩ කරනකොට ඒ යෝගාවචරය මේ දන්නති ශේෂ්ත්‍රයක ඉන්න නිසා මොනවා කරත් ඇහැට කුණක් දැම්මා වගේ. මේක ලක්ෂ කෝටි වාරයක් බුද්ධි විඳින්න ඕනේ අත්දකින්න ඕනේ මේ රූපේ සහ අරූපේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වේලා තියෙන්නේ. රූප නැතුව හිස්තන දකින්න බෑ. හිස්තන නැතුව රූප දකින්න බෑ. ඒ නිසා අපි කළුල ඇල්ලේ සුදු අකුරින් ලිව්වේ නැත්නම් චෝක්කොලින් අඟුරු කෑලික ලිව්වට පේන්නේ නෑ. වයිට් බෝඩ් එකේ චෝක්කොලින් ලිව්වට පේන්නේ නෑ. වයිට් බෝඩ් එකේ ලියන්න ඕන කළු අකුරින්. ඒ නිසා මේ පසුබිම සහ ඒ නැත්නම් කැන්වස් එක සහ චිත්‍රය එහෙම නැත්නම් මේ වේදිකා සැරසිල්ල සහ නලු නිලියෝ. එහෙම නැත්නම් මේ අවකාශයේ සායිපේන රූප මේක දිහා බලාගෙන ඉඳලා ඒකටම සිද්ධ වෙන්න ඒකටම වශී වෙන්න ඒකම උරු කරගන්න කිසිම කෙනෙකුට කවදාකවත් Taman වශයෙන් හිතවිල්ලක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නෙම එක්ක මේක හොඳයි මේක හොඳයි කියන්නේ. ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ අරූප ශේෂ්ත්‍රයට ගියාට පස්සේ සමත භාවනා කරන අයට අරූප ධ්‍යාන පැත්තෙන් හොඳ ලස්සන විස්තරයක් කරලා තියෙනවා. ඒක විපස්සනා පැත්තට ගත්තොත් ඒ හිස්තැනට ගියාට පස්සේ ඒ යෝගාවචරයා හිස්තැනක ඉන්න බව හිස්තැනේදී වැටහෙන්නේ නැහැ කියන එක ආනන්ද සප්පයි සූත්‍රයේදී කෙලිම උද්දච්චය සඳහන් කරනවා. හිතන්න ගියාට පස්සේ මොකටවත් සාපේක්ෂ නැති නිසා යාට දැනගන්න බෑ. ඒකට අලුතෙන් රූපයක් ආපු ගමන් ගැස්සිලා අවදිවෙච්ච ගමන් තේරෙනවා අහ මේක ඉස්සලා එහෙම මතකයක් තිබුණේ නෑනේ. අත්දැකීමක් නෑනේ. වේදනාවක් නෑනේ. අරමුණක් නෑනේ. එහෙනම් ඒ කාලය තුල මම මැරිලාද? නිින්ද ගිහිල්ලාද? මමයට මොකද වුනේ? තණ්හාවට මොකද වුනේ? මාන්නයට මොකද උනේ කියලා අර මෙතෙක් කල සංසාරේ එකම චිත්තක්ෂණයක්වත් තණ්හාමාන දිටි නැතුව ගත නොකරපු කෙනාට පේනවා මේ ගැස්සිලා අවතු වෙන්නේ ඉස්සලා ටිකේ රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් මොකක්වත් නැහැ. තණ්හාවක් මානයක් දිච්චයක් මොකක්වත් නැහැ. ඒ නිසා යෝගාවචරයට එව නැති තැනේදී නැත්තන අවබෝධ කරන්න බෑ. ඒක සාමාන්‍ය ලෞකික උපමාවකට කියන්නේ අජිතාවකාශයට ගිය චන්ද්‍රිකාවක් නැත්නම් රොකට් එකක් ඒකේ ඉන්න කෙනාට ඒ රොකට් එක යනකොට යන්නේ Taman වටේ කැරක්ක අරගෙන නමුත් කැරකෙන බව යාට තේරෙන්නේ නැහැ. මොකද සාපේක්ෂව බලන්න දෙන්නේ කොච්චර වේගෙන් මේක ඉස්සරහට හැදෙනවද කියලා යාට තේරෙන්නේ මොකද පසු කරගෙන යන දෙයක් නැහැ. ඒ නිසා ඒ ඇතුලේ ඉන්න එක්කනට මේ පහලකම ඇතුලේ ඉඳලා කියන්න ඕනේ මේ පොළවේ හැතැම්ම අනුව බලනකොට පොළවේ තප්පර ගණන් බලනකොට ඔයා මෙන්න මෙච්චර වේගයකින් දැන් යනවයි කියලා අර කට්ටිය කියන්නේ මේක යන්නේ හිතලා තියෙන දැන්. මොකද ගියා නෑ තේරෙන්නේ බාහිරේ තියෙන දේවල් වලට සාපේක්ෂව තමයි. ඒක නිසා යෝගාවචරය මේ රූපය ඉවර කළා මේ අරූප තැනට ගියාට පස්සේ මේ තක්කු මුක්කුව මුදුවට තියෙන සංස්කාර වැඩ කරන්න ඇති. විවේකයේ ඉන්න දෙන්නෙත් නෑ රූපය ආපුවා මේකත් එක්ක ඉන්න දෙන්නෙත් නෑ දෙකත් එක්කම පොරබදනවා. ඉතින් කවදා හරි ගියාම යෝගාවචරයා මේ රූපය ආවත් එකයි ඒක රූප නෙවෙයි ඉන්නේ උනාට ගොඩක් රූප සංඥා එන්නේ ඒ රූපේ ගෙවන් වෙලා ආය අරූපය ආවත් නැත්නම් හිතනාවත් එකයි ඔය දෙකම ළඟ ළඟ ළඟ ළඟ මාරු වෙනකන් නැත්නම් ඒක හිතියත් එකයි මේක හිතියත් එකයි කියනකන් දිගට භාවනා කරොත් ඒ යෝගාවචරයාගේ ආතතිය සහ අසහනේ නැතිවෙන රූප නැති නිසා නෙවෙයි ඒ රූප ගණන් ගන්න නැති නිසා අවකාශය තිබුණයි කියලා ඒක නැහැ කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ ගණන් නොගෙන නිසා රූප සංඥාව තිබුණත් අවකාශය තිබුණත් දෙකටම සම වෙනකන් නැත්නම් මේ දෙකම එක වගේ පේනකන් නැත්නම් මේ සැපේති දුකේති නොසැලෙන මනස කියන එක වගේ ප්‍රශංසාවෙත් නින්දාවෙත් සමතත පවත්නවා වගේ ලාභෙදිත් පහඩුවේදී සමහිත පවත්නවා වගේ මේ රූපයත් අරූපයත් කියන මේ දෙකම එකිනෙකට පොරකනවා කියන්න බෑ. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් වැඩ කරනකොට මේයාගේ හැටි එහෙම තමයි. මේකේ එක පළුවක් ඉල්ලපු ගමන් හිතට ආතතියක් එනවා. අසහනයක් වෙනවා. මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වේලා වැඩ කරන හැටි බලහන් ඉන්නකොට එයාට ඒකෙන් කිසිසේත්ම තණ්හාවක් උපදින්න වෙලාවක් නැහැ. මාන්නයක් උපදින්න වෙලාවක් නැහැ. මමයේ කියන මම ආයනයක් උපදින්න වෙලාවක් නැහැ. ඒ නිසා ඒ මට්ටමේදී යෝගාවචරයාගේ හිත නැත්නම් චිත්ත સંතානේ බැලුවොත් පුත්‍රජාන වංශයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් යනකම භාවනා කරපේකනාගේ විස්තරේ චේතනා සූත්‍රයේදී යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානසත්‍ත්‍ය. මෙයා හිතනවා නම් මේ වෙලාවක ඉඳපු කා රූපයක් පේනවා ඒක බොඳ වෙලා යනවා ඊට පස්සේ ආය අවකාශයක් පේනවා ඊට පස්සේ ඒක ASCII ආය රූප පේනවා ආය නැති වෙනවා අන්න ওই දෙක තියා බලන ඉන්නකොට මේ දෙක දෙකක් කියලා අරගෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් ගන්න නැතුව මේ දෙක දෙකක් කියලා අරගෙන මට මේක වේවා මේක නොවේවා කියන යම් චේතනාවක් පහළ වුණොත් නැත්නම් මේකට වැඩිය මේක හොඳයි කියලා ප්‍රකල්පනාවක් පහළ වුණොත් එනතයි මේ යෝගාවචරයා ගෙන ආපු මේ සිද්ධිය දකිනකොට මේක සුභයකට ගත්ත කාරාගානුසයක් තියෙනවා නම් නැත්නම් මේක අසුබයක් කියලා හිතලා වැරද්දක් කියලා හිතලා ගත්ත පටිඝානුසයක් තියෙනවා නම් මේ තුනෙන් එකක් අල්ලාගෙන චේතනාවක් හෝ ප්‍රකල්පනාවක් හෝ අනුසයක් අල්ලාන විඥානේ ඒකේ පදිංචි වෙන්න බලනවා. දැන් මේ යෝගාවචරය දැනගත්තොත් යම් තැනක විඥානය ඇවිල්ලා ඇඟිල්ල ගැව්වනම් පදිංචි වුණා නම් එයා දිග සංසාරයක් පවත්නවා. ඒ නිසා දැන් යෝගාවචරයේ ප්‍රයත්න විය යුත්තේ විඥාණයට එල පදිංචි වෙන්න දෙන පදිංචියට හේතු වෙන මේ චේතනා මේ ප්‍රකල්පනා මේ අනුසේ ධර්ම විඥාණයට වාසියට හරව ගන්න දෙන්නේ නැතුව මොනම චේතනාවකත් පහළ නොකර සිටීමේ මොනම කල්පනාවක්වත් ඇති නොකර සිටීමේ එහෙම නැත්නම් මේ කල්පනාවක් චේතනාවක් පහළ වුණත් ඒකට වෛර නොකර ඉඳ රාගානුසය ද්වේෂානුසය සෙල්ලම් කරන හැටි බලාගෙන හිටියොත් එයාට වේලාවක තේරෙයි අපි මෙතෙක් කල සංසාරේ කොච්චරනම් අසීමිත චේතනා පහල කරලා තියෙනවද මේ වගේ කර්ම කවදා ගෙවලා ඉවර ගන්න පුළුවන් වෙයිද කියලා. දැන් නම් එනවා තකට තක වේලාවක් එනවා චේතනාවන් නම් පහල නොකර ඉන්න පුළුවන්. ප්‍රාර්ථනා කරන්නත් එපා. උපේ උපාදානා චේතනා අදිඨානා බිනිවේසා නොකරන්න බුදුරජාණන් වහන්සේ කියලා තියෙන නිසා චේතනා නොකර ඉඳ උත්සාහ කරොත් තේරෙයි සතිය අඳුරන්නේ නැති කාලේ gedara dora ඉන්නකොට ආවේග වෙන වෙලාවක අපි පහල කරන චේතනා එයා සමාන කර්ම රැස් වෙනවා කවදා ගෙවලා ඉවර කරන්න පුළුවන්ද කියලා. දැන් නම් එනවා ඒක තැනකට ඇවිල්ලා නතර කෙරුවොත් හොඳයි කියලා. ඒත් ඒ වෙලාවට ওই බුදුහාමුදුරු කියන වචනේ පහළම මතක් වුණොත් තමයි. නමුත් මුළු කතාව පුරාම තියෙන්නේ මේකට අලුතෙන් මොනවක්වත් දාන්න එපා, සංස්කරණය කරන්න එපා. කොහොම තියෙන්න අරින්න. ඒ තියෙන එක ඇස් බැල්මෙන් පිට යන්න දෙන්නේ නැතුව බලාගෙන ඉන්න. ඒක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන්. ඉන්නකොට චේතනා නැතුව මේක එහෙමම පවතිනවා. ආයි චේතනා කරන්න ඕනේ නැහැ. මේක චේතනාක ඵලයක් නෙමෙයි. මේක හේතු ධර්මයක්, ඵල ධර්මයක්. ඒකට යෝගාවචරය ශිල්පයක් ඉගෙන ගන්නවා. මේකට එහෙමම ස්වභාව එහෙම නැත්නම් මේ න්‍යාය ධර්මයට යන්න අරින්න. මේක වේවා, නොවේවා, හොඳයි, නරකයි මොකක්වත් නැතුව චේතනා නොකර හිටියොත් එයාට ඒත් තේරෙනවා මේ හිත හිතවිලි වගේක් ඇදලා දානවා මේකට. හැබැයි අපි පරණ ගිනාවු අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ සංස්කෘතික ලක්ෂණ වලට මේ ගෙනත් දානවා. ඒවා අපි කියන්නේ හැබැයි කියලා. ඒකත් සංස්කාර වල එක ගතියක් තමයි. අපි යමක් එක දිගට කරගෙන ගියා නම් ඒ කරගෙන ගිය ගතිය අපි ප්‍රයත්න නොකරත් එන්න පටන් ගන්නවා. අපි අවසක්පම් කරනකොට ප්‍රශ්නයක් මතුවුණා මුලින් මුලින් සක්මන් කළා විනාඩි 30ක් අතලයක් ගියාට පස්සේ සක්මන ඉබේම යනවා මට නිකන් බොණික් එක් වයින් කර බොණික් එක් යනවා වගේ සක්මනේ පැත්තක බලනකොට ඒක කොහෙන්ද චේතනයි හැබැයි එනවා හොඳට නිතරම සිගරට් බීලා පුරුතිච්ච මිනිසෙකුට ඒ මනුස්සයා සාක්කුවට දාලා සිගරට් එකක් අරගෙන පත්තු කරලා සිගරට් එක බොනකම්ම එයා දන්නේ කොහොම මේක වෙනවද කියලා. ඒකේ ඒ ඇබ්බැහිය. ඒ වගේ මේ වෙලාවට ඒ ප්‍රකල්පනායින්ද පටන් ගන්නවා මොකද මුළු සංසාරේ පුරාවට අපි හිතන එක නම්බුවක් කියලානේ හිතානේ. චින්තකයෝ කියලානේ අපි. ඒක නතර කරන්න අදහස ආපු දවස තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් එකතු කරපු මේ චේතනා රාශි ප්‍රකල්පනා රාශි සියල්ලම අපි හිතුවේ නව නිර්මාණ කියලා. ප්‍රගතිශීලී දේවල් කියලා. අපි මේවට තෑගි දුන්නා මිනිසුන්ට. අපි හතර උනන්දු කෙරෙව්වා නමුත් දැන් තේරෙනවා ඒ කරන සෑම දෙයකින්ම මේ ගලන අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. පැහැදිලිය බොර වෙනවා. දැන් පුළුවන් නම් ප්‍රකල්පනා නොකර චේතනා නොකර ඔකට ඕම් යන්න දුන්නොත් එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ ඒ තියෙන ප්‍රකල්පනා නැතුව චේතනා නැතුව මේක දුවනවා. ඒකට සමාහලට මනාප වෙනවා සමාහට අමනාප ඇති වෙනවා. හිතයට අනුශේධ ධර්මයේ රාගානුසය, දෝසානුසය වැඩ කරනවා. ඒ මොකක් ආවත් ආරම්මන මේතන් වත විඥානස්ස තිතිය. ඒක අරමුණු කරගෙන විඥානයේ බලය තහවුරු කරනවා. ආරම්මනේ ඨිතේ විඥානස්ස විරුල්ලං බුද්ධිම් ආරම්මනේ ආරම්මන කරපු ගාම විඥානය ඒක මත විරූල භාවයට වැඩෙන භාවයටපත් වෙනවා ඊට පස්සේ ඒක ඒ විරූල්ල වෙච්චි දියුණු වෙච්ච විඥාණය ඊගාට තව ආත්මයක් ඇති කරලා දෙන්න ඉදිරියට ඇදෙන්න හේතු වෙනවා. ඒ නිසා යෝගාවචරයා චේතනා පහළ නොකර ප්‍රකල්පනා පහළ නොකර පවතින අනුසේ ධර්මත් ඒවා මම නෙවෙයි අබ්බහිට අවිලා තියෙන කියලා විඥාණයට ඉඩ දුන්නේ නැති වුණොත් ඒ චිත්තක්ෂණ යෝගාවචර දැනගන්න පුළුවන් විඥාණයට ආහාර නැති වෙනවා විඥාණයට පෝර නැති වෙනකොට විඥානය විඥානයේ තියෙන ඒ මායාකාරී ස්වરૂපය මායාකාරයේගේ මැජික් එක හෙලි වුණා වගේ ඇස් බෙන්තුම හෙලි වුණා වගේ යෝගාවචර තේරෙනවා මාව දඩමීම කරගෙන මේ විඥානය নানা ප්‍රකාර නව නිර්මාණ හරහා ප්‍රගතිශීලීත්වය හරහා මෙයා මාව මහරහා බලේ තහවුරු කරගෙන ගිය ගමනත් මට පුළුවන් නම් බුදුබණ ඇහුණා නම් භාවනා හරිනම් ඒ චේතනා පහළ නොකර ප්‍රකල්පනා පහළ නොකර සංස්කරණේ නොකර අනුශේ ධර්මයේ ආවත් ඒක අවසන් නැතුව හිටියොත් ඒක ඒක විසීම තැම්පත් වෙනවා කිව්වොත් ඒ චිත්තක්ෂණය බුදුරජාණන්සේ පාවිච්චි කරනවා විසංකාරගත හිතක් කියලා. සංස්කාරයන්ගෙන් පුළුවන් තරම් අඩු හිතක්. ඒක තමයි සරුවචන ඉස්ලාම් බුදු වෙච්ච ගමන් අනේක ಜಾති සංසාරං සන්දා විශ්සං අනිබ්බි සංඝහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන ගහකාරං දිත්තෝසි පුනගියන්න කහසි තබ්බා තේ පාතුකා බග්ගා ගහකුටම් විසංඛාරං විසං විසංඛාරගතං චිත්තා මගේ හිත දැන් ගෙවඩුවා දැක්කා මෙතෙක් මම දැක්කේ ගෙවඩුවා හදපු ගේ මං අද අඩු කරන අඩු කරන ගිහිල්ලා මේ ගේ හදන වඩුව නැමැති චේතනාව මූණට මූණ දාලා හම්බුණා. තවදුරටත් තොටායේ ගෙවල් හදන දින තෝගිල තෝගේ ආච්චිට ගෙවල් හදපියේ. මම චේතනා කරන්නේ. එතකොට භාවනාවේ තියෙන ඊටාම ගැඹුරු තැනක් තමයි අපි මේ ආවට ගියාට උදේපහන්දාවේ මේ ප්‍රාර්ථනා කරමින් චේතනා කරමින් අදිෂ්ඨාන කරමින් යන ගමනේදී අපි රැස් කරන කෙලෙස් ප්‍රමාණය තොංගාණින් මනින්න බෑ. නමුත් යන වේගය හැටියට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි කායි විවේකයේ ඇති කරගෙන ඊට පස්සේ නීවරණයි කියලා චිත්ත විවේක ඇති කරන උපදි විවේකයට ගියාට පස්සේ මේ උපදි කියලා කියන්නේ යමක් කමක් කියන වචනේ. හම්බ කරනවා කියලා කියන්නේ. උපදි සම්පatti කියලා තියෙන භව සම්පatti වල. ඉතින් අපි දවස පුරාම නටන්නේ ඒකටනේ. ඒ නටන හැම දෙයක් සඳහාම පහළ කරන චේතනාවක් විඥානයේ බලය තහවුරු කරනට පාවිච්චි කරලා එයා විසින් මැජික් කරලා රවට්ටලා අපි ලව්වා මේ භව සම්පatti මුවාවෙන් කඹුරන කැඹිරිල්ලා අදපං වෛරෝ බරභාගේ කියලා උදේ තියාගත්තම බර කරත්තේ අදිනවා සීමාවක් නැතුව. ඉතී චේතනාව පිළිබඳ භයානකකම නැත්නම් සංස්කාර පිළිබඳ තියෙන මේ භයානකම දැක්කට පස්සේ අපිට කොච්චර අමාරුද මේක දැකලා නිකන් ඉන්නවයි කියන එක. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාව බැලුවොත් ප්‍රගමනීය බැලුවොත් පශ්චාත්. එහෙම නැත්නම් නැස්චාර්ත. ඒ නැත්තම් සමාජශීලී නැහැ. ඉතින් පුළුවන් තරම් තියෙන්නේ නැවත නැවත නව නිර්මාණ කරන්න ඕනේ, ප්‍රගතිය බලන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ කියලා. නමුත් මෙහෙම උදර්ශනයක් දර්ශනයක් දුන්නොත් මේ හොඳ වාහනවල එහෙම නැත්නම් මේ නවීන පන්නේ ආශාන්තරාවල යම් කිසි මට්ටමට ආශාන්තරාව ගියාට පස්සේ ඒක ඕටෝ පයිලට්ින් දාන්න පුළුවන් පයිලට් අයින් වෙන්න පුළුවන්. එතකොට මේ මෙහෙම පයිලට් කරනවා නැත්නම් වාහනේ හැසිරවීම කරන්න පුළුවන්කම තියෙද්දි යන්ත්‍රයේ විසින්මත් හසුරවන්න පුළුවන්කම තියෙද්දි පයිලට් මේක කළ යුතුයමයි ඒක තමයි පයිලට්ගේ දක්ෂකමද එහෙනම් අවශ්‍ය වෙලා ආවට පස්සේ ආ යන්ත්‍රයට යන්න හරින එක දක්ෂකමද කියලා බැලුවොත් දක්ෂ පයිලට්ලා ඒක ඕටෝ පයිලට් එකෙන් දාලා නිකන් ඉනවා කියනවා කෝ පයිලට් කියනවා මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ මේක මේ යන්ත්‍රය දිහා බලන ඉන්න ඕනේ නිදා ගන්න එපා මෙන්න මේ යන්න දෙන්න පුළුවන් කියලා ඉතින් අපි මේ අපේ මැෂින් එකේ ඕටෝ පයිලට් එකෙන් දන්නේ නැහැ. අපි දන්නේ අර ලොරිය පාගපු ක්ලච් දෙක දාලා ගියර් එක දෙන කාලයක තමයි අපි දන්නේ. කවදාකවත් ඔටෝමැටික් ක්ලච් දන්නේ නැහැ. ඕටෝ පයිලට් එකෙන් දන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මම නැති වුණොත් මේ හෙට උදේ එළි වෙන එකක් නැහැ. මේ කුකුළු පාන්දරට අඬලන එකක් නැහැ. ඉර නගින එකක් නැහැ. මම තමයි මේ ගම කරවන බබාහාමි රාලහාමි කියලා හිතාගෙන ඔක්කොමලා ඉන්නේ. මැරුණොත් එහෙම රැට හිතනවා මුළු ලෝකෙම මැරෙයි කියලා. තඹේක වෙනසක් වෙන්නේ නැහැ. ওই කොයි කෙරුවම මරුණත් හෙට ලෝක ওই විදිහටම කරකිනවා. ඒ නිසා අපි හිතාන ඉන්නවා නම් මේ මම තමයි අපේ මේ පවුලට ඉන්න ලොක්කා මම තමයි ගමට ඉන්න ලොක්කා මම තමයි රටට ඉන්න ලොක්කා නැත්නම් මමයි කෙරුමා කියලා. ඔන්න ඔය තකතිරුකම තමයි විඥානය අපිව දඩමීම කරගෙන නාසරණු වදාගත්ත මීහරකෙක් වාගේ අපෙන් වැඩගන්නේ. ඒ නිසා අපි ඒකත් කරන්න ඕනේ. ඒකත් දක්ෂකම් පෙන්වන්නට පුළුවන්. ඒකල බලන්න ඕනේ මේක යන්න ආරින්න. මේක බුදුරජාණන් සඳහන් කළා තියෙනවා භික්ෂුවගේ ලක්ෂණයක් විදිහට අලංකාතුම් අලම් සංවිධාතුම් යමක් කරන්න පුළුවන්කම භික්ෂුවට තියෙනවා ඊට පස්සේ ඒක සංවිධානය කරලා පැත්තට බලහින්න හැකියාවක් තියෙනත් ඕන ඒක කරන එකම නම් එකම කෘත්‍යම ඒකා ද්වාලා ඒකා කඹරනවා ඒකා දාසේ යමක් කරන්න පුළුවන්කම තියෙන ඕනේ ඊට පස්සේ ඒක කරවන්න පුළුවන්කම අලංකාතුම් අලං සංවිධාතුම් ඉතින් අපිට කවදා හරි හිතෙනවා නම් මට විතර මගේ දරුවන්ට බැරි වෙයි. මට විතර මගේ ගෝලයන්ට බැරි වෙයි. මට විතර මගේ පස්සිනාට බැරි වෙයි කියලා ඌ තමයි මාන්නේ කියන්නේ. අපි නැති උනායි කියලා මොන්නම දෙයක්වත් ලෝකෙ වෙන්නේ නැහැ. හැබැයි එකක් වෙනවා මිනිස්සු ටික සන්තෝෂයෙන් දොඹතෙලින් කැවුම් බැදලා කයි. අනේ මේ වාත ඉවරයි මේ නාකියව මැරුණා ඇඳ අහක වුණා කියලා. එච්චරයි සිද්ධ වෙන්නේ. ඉන්නකම් අපි හිතන්නේ නෑ නෑ අපි මේ ඔක්කොම කියලා දීලා ඔක්කොම පාලනය කරන හසුරුවාගෙන ඉන්න ඕනේ කියලා. ඒ දඟලන දැඟලිල්ලම තමයි අපිව මේ වාල්කමට අරන් තියෙන්නේ. ඒ නිසා සංස්කාර පිළිබඳ ඉගෙන ගන්නකොට කාමයා වෙනුවෙන් අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ගන්න තීන්දුව ප්‍රමාණය ගත්තොත් ඒ සියල්ලම කර්ම බවට පත් වෙනවා කියලා හිතාගත්තොත්. ඒවා අපිව තටමැව්වත් නැතත් අපිට කර්මානුරූපව වෙන්න තියෙන දේ වෙනවා කියන එක 125ක් තියාගන්න. කර්මජේ ශක්තියක් වශයෙන් අපිට වෙන්න තියෙන දේ අපි කොච්චර දැඟලුවත් වෙන්නේ නැත්තම් වෙන්නේ නැහැ. වෙන්න තියෙනවනම් වෙනවා. ඒ නිසා 100ක් දාන්න එපා කර්ම ශක්තියට. එතකොට නීතගතික වාදයට වැටෙනවා. ඒක මේ චිත්ත ශක්තියක් කියලා එකක් තියෙනවා. චිත්ත ශක්තිය නිසා පොරකන්න දඟලන්න ඕනේ. කාරණා ටික හරි කී ගමන් වැඩේ සිද්ධ වෙනවා. ඍතුද ශක්තියක් තියෙනවා ආහාරජ ශක්තියක් තියෙනවා අපි හිතන්නේම නෑ මේ සියල්ලම තටමලා කරන්න ඕනේ කියලා. ඉතින් කරන කෙනාට ඒ කරන්න දෙන්න ඒ මොකද එයාගේ කර්ම ශක්තිය නිසා යාව බැලේක් වාගේ කඹරන කෙනෙක් වාගේ වැඩ ගන්නවා. නමුත් කවදා හරි මෙයා පරිණාමයේ ඉහළ මට්ටමට ආපුවාම තේරෙනවා මේ වැඩ කරනා වගේම කරවීම කියන එක කෙරෙන්න අරිනවා කියන එක දක්ෂ පරිපාලකයෙක් ගතියක්. එහෙම නැත්තම් වාලා. එහෙනම් බැලයක්. බත් බැලයක්. එහෙනම් 16ක්. ඉතින් ඒ නිසා බුදුජානනාංශේ <clears throat> සඳහන් කරන්නේ මම වනයේක තියෙන අලුත් දලු හොයා කක ඇවිදින මුවපව්ව කුසී වනයේ නොබැඳී තනින් තන තියෙන අමුදල දාන ලාතනකොල කකා යන මිනිහෙක් වගේ මමත් මේ ලෝකේ හැසිරෙන්නේ කිසි කෙනෙකුට බැලේක් වෙලා නෙවෙයි. කිසි කෙනෙකුට 16ක් වෙලා නැහැ. හිඟාන තමයි කන්නේ. ඒ කාටවත් 16 වෙලා නැහැ. අවාසනාව කියන්නේ එහෙම 16 නොවෙන්න හදව මේ සංඝපරපුරේ රජයේ රැකියාවක් කළා සල්ලි හම්බ කරන එකම ජාතිය හාමුදුරුවෝ ඉන්නේ ලංකාව විතරයි. තාමත්ම කැතයි. කුලියක් දීලා සේවයක් අරගෙන පඩිගෙවන ජොබ් එකක් තියෙන්නේ හාමුදුරුවෝ කරන ජොබ් එක ලංකාව විතරයි. මේ තරම් මම බැලේක් නෙවෙයි මං යහන යන තැනක මම නවදලු කා වෙන තන මුවපොව්වෙක් වගේ හැසිරෙනවා කියලා හදපු සංඝ සමාජයේ අද හටම් කරනවා මේ මානවයිති වාසිකම් දිනා ගන්න. හටම් කරනවා රස්සාවේ පඩි වැඩි කර ගන්න. ඉතින් මෙව්ව වුණාට පස්සේ ජීව මොනවා කියන්නේ? මේ ආදර්ශෙ පෙන්වන්න ඕනේ සංඝයාගෙන් ලැබිලා තියෙන මේක නම් ඊට පස්සේ දැන් බුරුමෙත් ඒ සෙල්ලම් වෙලා. දැන් තායිලන්තෙත් වෙලා. ඒතර බුදුරජාණන්සේ පෙන්නපු මම කාගවත් බැලේක් නෙවෙයි කියන වචනේ මම ගයක් ගයක් ගානේ බත පිසවනවා. පිසවන බතෙන් පතක් ඉල්ලගෙන කාලා ඒ මිෂන්ටත් පින් සිද්ධ කරලා කිසි කෙනෙකුගේ නීතියකට යටත් නොවි ජීවත් වෙනවයි කියලා කියන්නේ මේ කාමයේ හැසිරෙනකොට වුණත් යම් කිසි කෙනෙක් දන්නවනම් තමන් කරපු කර්ම ශක්තිය වල හැටියට මේක ලැබෙනවා. ඒ නිසා ඇති කියන්නේ ඉගෙන ගන්න. මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරනවා හම්බ කරනවා වෙනුවට ඇති කියන්නේ ඉගෙන ගත්තොත් ඊමණසට ඒ වෙලාවේ පොඩ්ඩක් Tamange අත්ත කුසලය අර්ථ සිද්ධිය මම මේ කඹරන කැඹිරිල්ල කෙලවර මොකද්ද කියලා කල්පනා වෙයි. ඇත්තට ඒකට හරි බයයි. මිනිස්සු හරි බයයි. නිසා ඇමරිකාවේදී පෙන්ෂන් ගන්නකොට 50%කට මෙන්ටල් බ්‍රේක්ඩවුන් යනවා. මුදයට හිතාගන්න ඊට පස්සේ දැන් මම මොනව කරන්නේ? පඩියක් හම්බ වෙනවා. අවලංගු කාශයක් වගේ ඉන්න ඕනේ. කවුරක්වත් මාව ගණන් ගන්නෑ. ඒ මන් දන්න වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් ඉන්නවා. එයාට නඩුත් නැහැ. කතා කරන නමුත් උසාවියට ගිහලා ඉඳගෙන ඉඳලා එනවා. එහෙම නැත්නම් ඉතින් ගෙදර ලබඩෝ කරන්නේ. අපි අවලංගු කාසී. මිනිහා කියනවා ඉතින් මයි ළඟට ඇවිල්ලා කවුරු හරි මේ ඔපිනියන් ගන්නවලු. ඒ වුණත් ඒක නැත්තම් මේ මොකටද ඇති වෙන්නේ දැන්? ඒ මේ කොළඹ තිබුණු ඉස්කෝලේක අක්කයි නංගි ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉස්කෝලේ ඉතින් 10 පන්තිදී පෙළෙලා හරි කමන්නේ අක්කා ගෙදර නතර වෙලා තියෙනවා නංගි ඉස්කෝලේ යනවලු. ඉතින් මේ අක්කට හැදිලා තියෙනවා භූත දෝෂයක්. මිරිස් සම්බරනකොට මිරිස් ගලට වැලි කෙනක් දානවා. බත් එක උයපුවාම බත් එකේ වැලිලු. ඉන්ටපු ගමන් එක එක කෝලම් කරනවා. ඉතින් භූතයෝ ගෙනලා කටරියෝ ගෙනලා හොඳටම දඟන වෙලාවේ අර මම දන්න නෝනා කෙනෙක් එයා වුව විශ්වාස කරන්නේ. එයා කවුරු රදාන කෙනෙක්. එයා කියලා බලලා තියෙනවා මොකද්ද මේක වෙන්නේ කියලා. එයා භූතය වෙහෙලින ගෑලමටත් කතා කරා. ඒකේ නංගිටත් කතා කරා. ඉස්කෝලේට ගිහිල්ලා බලනකොට මේ ළමයිගේ තිබිලක් තියෙනවා ප්‍රේම සම්බන්ධයක. හැබැයි ඉස්කෝලේ ගමන් නතර වීම තමයි භූතයක්. ඉස්කෝලේ ගමන් නැති නිසා ගෙදර ඉන්නේ ද්වේෂයෙන්. අම්මා තාත්තත් නැ තනියම ගෙදර ඉන්න ඕනේ. තියාට එක පාට භූතය වෙයිලා අම්මලා එනකොට පෙන දාගෙන නටාගෙන ඉන්නවා. ඉතින් මේ නෝනා ගිහිල්ලා කියලා තියෙනවා අම්මලා තාත්තටයි. ඉස්කෝලටත් ගිහිල්ලා කියලා තියෙනවා මේ නංගිට හැන්දෑවේ සර්භෝගයක් තියෙනවා පාඩම් පන්තියක් තියෙනවා අක්කට පුළුවන් නම් බත් එක උයාගෙන 12ට ඉස්කෝලේට යන්න හදලා දෙන්න කියලා. බත් යනගේ ඉස්කෝලේ යන්න කිව්වම බෝතය නැහැ. වැඩක් තියෙනවනේ. ඒ නිසා අපිට කරන්න තියෙන බරපතලම වැරද්ද තමයි මොකක්වත් නැතුව නිකන් හිටපන් කියන්නේ. වහ කනවා. මොටිවේෂන් එකක් නැත්තම් මොකද්ද ජීවිතේ කියන්නේ? නිසා හරි කැමැති මට අරයටත් ඕනෙමා, ඔයාටත් ඕනෙමා, මෙයාටත් ඕනෙමා මම නැතුව නම් බෑ කියනවා නම් නොකාන ඔබ ඉන්න පුළුවන්. ඉති මේ නාඩගම මරණීත් මොකද වෙන්නේ? එතන හොඳටම ලෙඩ වෙලා ඇඳකට වැටුණාට පස්සේ මොකද වෙන්නේ? වයසට ගියාට පස්සේ මොකද වෙන්නේ? අපි කොච්චර හම්බ කරත් නිකන් අවලංගු වාසියක් බවටපත් වෙනවා. එතකොට මේ සංස්කාර කියන එක දන්නේ නැත්නම් භාවනා කරලා තිබුණ නැත්නම් ඒ මනුස්සයාට ඉතින් මේ පේන ඉඳ තියෙන අපාය පේනවනේ. නමුත් භාවනා කරපු කෙනෙක් නම් ජොලිය টොප් එකට භාවනා කරතයි. කලින් අල්ලගෙන තිබුණා නම් සතියේම ඊට වෙලෙක තමයි උඹලා ඔක්කොම පලයලා මම ඉඳගෙන භාවනා කරනවා. ඒ නිසා භාවනා නොකරපු එකාට ඔය නිකන් ඉන්නවා කිව්වහම බරපතල වැඩ ඇතුව සිර දඬුවමක් වගේ. භාවනා කරපු එක්කනට මොනවක් කරන්නද ඉන්න හම්බෙච්ච කිව්වහම අනේ පෙර කරපු පිනක් නිසා මට මගේ විවේකය හදා ගන්න පුළුවන් කියලා. මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට අපි කී තරම් අනුන්ට එක එක වැඩ පවරනවද කියලා බලන්න සහ ගන්නවා. එක එකකට හදලත් දෙනවා අපිත් හදා ගන්නවා ඒක කරනාට පස්සේ අපිට කවදාකවත් විවේකයක් කියන එක පුත්තු විඳින්න හම්බෙන්නේ නැහැ කායි විවේකේ නම් අපි කොහොම හරි කරගන්නේ චිත්ත විවේකයක් හම්බෙන්නේ නැහැ ඒ චිත්ත විවේකයක් ලබන්න නම් කවදාකවත් කාටවත් ප්‍රාර්ථනාවක් ප්‍රණීතියක් කරනවා නම් කරන්න නැතිම බැරි බැරිම බැරි තැනක Tamanටත් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ සබ්බ සංඛාරයේදී අනිච්ච සංඥා සියලු සංස්කාරයන් વિશે අනිත්‍ය සංඥාවක් ඇති කරන්න තියලා තියෙනවා. ඊර්මානන්ද සූත්‍රයේ සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජිගුච්ඡති. යමක් ප්‍රාර්ථනාවක් ප්‍රණිතියක් අධිෂ්ඨානයක් තියෙනවා ඒක පිළිකුල් කරන්න. දුකක් සේසලකන්න. බැහැර කරන්න. ඒකත් තේරෙන්නේ නැත්නම් මතක තියාගන්න සබ්බේ සංඛාරා දුක්ඛා. ඒක මම හිතන්නේ කාටක්වත් ටිකක් කොහොමලක පපුවේ පච්චයක් හිටුවාගේ මතක තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. සංස්කාර කියලා කියන්නේ චේතනා කරන හැම චේතනාවක්ම දුකෙන් කෙලවර වෙනවා. කරන හැම චේතනාවක්ම අනිත්‍යයෙන් කෙලවර වෙනවා. ඒ නිසා පුළුවන් ද බලන්න අනිත්‍ය චේතනාවක් කරගන්න. එදින චේතනාව අනිත්‍ය වෙනවනම් අනිත්‍යයයි බැලිය යුත්තේ. අනිත්‍ය තමයි චේතනා කරන්න ඕන කිව්වම කවදාකවත් වරදින්නේ නැහැ. ඉතින් පේන්නේ ඒ වුණාට සමාජ විරෝධී, පසුගාමි, එහෙම නැත්නම් සමාජශීලී නැති කෙනෙක් වගේ නමුත් ਸਰවඥාන්ස මේ සියල්ල දැකලානේ කතා කරන්නේ. ඒක නිසා අපි ප්‍රගතිය පිළිබඳව හෝ නිවන පිළිබඳව හෝ මොන දෙයක් පිළිබඳව හෝ කරන හැම චේතනාවකම කවදාකවත් ප්‍රතිසන්දනදී අරින්නේ නැහැ. ඒ නිසා ਸਰවඥාන් සඳහන් කළ තියෙනවා චේතනාම්බිකවේ කම්මං වදා. හොඳ කර්ම වෙන්න පුළුවන් නරක කර්ම වෙන්න පුළුවන්. අනිත් කර්මයක් වෙන්න පුළුවන් නම කියවන්න eBay. මොනම හරි ප්‍රාර්ථනාව මොනම හරි චේතනාවක් මොනම හරි දෙයක් ප්‍රාර්ථනා කළොත් ඒ හැම එකක්ම පින තියෙනවා පරිසන්දන. අදාළ පින ඒ නිසා ප්‍රාර්ථනා ප්‍රණිදි නැතුව මේ ගමන යන්න පුළුවන් නම් අපි නැවතත් අර පුංචි ළමයෙකුගේ ජීවිතයටපත් වෙනවා. ඒ ජීවිතයයි රහතන් වහන්සේගේ ජීවිතේ කිසි වෙනසක් නැහැ. රහතන් වහන්සේ දන්නවා මෙච්චර මේ කරදරයක් අස්සෙන් ගිහිලා ගොඩ ආවේ කියලා. පොඩි ළමයා දන්නේ ඉච්චරයි වෙනස. රහතන් වහන්සේ දන්නවා මට ගොඩාක් කරදර ප්‍රශ්න වගකීම් තියෙද්දි මම බුදුහාමරන් කමේට ගිහිල්ලා ඒ කරදර ප්‍රශ්න සියල්ලම ඥාතනට කල්පනා නොකර අතහැර දැමීමේ මම අර විවේකී අරගත්තා. පොඩි දරුවා ඉන්නේ විවේකී. හැබැයි යා උපේපද එකක් නොවන නිසා යාට ඒකේ මේ සමාදානයක් නැහැ කියලා බුදුහාමර කියනවා. ඒ චේතන නැතුව යන්න හැරීම හරහා අපේ මනුස්සත්වය මොනවත් වෙනවද කියලා. අපේ ගමනේ ජීවිතයේ තියෙන විවිධත්වයට මොනවත් වෙනවද කියලා මොකක්වත් වෙන්නේ ඒකට කියනවා ටාෝයිසම් කියලා. එහෙම නැත්නම් තතතාවේ කියලා. බුදුරණන්සේට තථාගත කියලා කියන්නේ ඒකයි. උන්වහන්සේ ස්වභාවයේ යන දෙයට පුළුවන් තරම් හැඩ ගැහෙනවා මිසක්ක කවදාකවත් ස්වභාවය වෙනස් කරන්න කියන වෙනස් කරන්න කිය හැම වෙලාවකම අඩුම ප්‍රමාණයෙන් කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය සංස්කාරයක් කියන. බුදුරජාණන්සේගේ දැනුමේ හැටියට තියෙන අඩුම සංස්කාරය ඒක. ඒ නිසා උන්වහන්සේ ඒක හදලා දීලා ඒක හරහා සංස්කාර කපා හැරීමේ ක්‍රමයක් තමයි කියලා දීලා තියෙන්නේ. යා සියලු සංස්කාර නැති කරන කතාවක් නෙවෙයි මේ තියෙන්නේ. එතකොට ඒක ආධ්‍යාත්මික සීදීනසා ගැනීමක් වෙනවා. සංස්කාරයන් අඩු කිරීමේ වැඩපිළිවෙලේ යන්න පුළුවන් අඩුම මට්ටමේ තියෙනවා නම් ඒ කෙනාගේ වයසට යන ගතිය එහෙම නැත්නම් වයසට යන කෙනෙක් තමයි තියෙන්නේ 100 100ක් නම් අඩු වෙන හුඟක් අඩු වෙනවා තිරියංගම එන්න පටන් ගන්නවා මේ ප්‍රාර්ථනා වැඩිකම නිසා තමයි අපි බොහොම ශීක්‍රෙන් වයසට ගිහිල්ලා හරි වෙහෙසකටපත් වෙලා තියෙන්නේ. නිසා ජීවිතේ ජීවත් වෙන්න අරින්න සබහා ධර්ම විශ්වාස කරන්න. කර්ම ශක්තිය විශ්වාස කරන්න. චිත්ත ශක්තිය විශ්වාස කරලා කරන ටික කරන්ඩ එමත්තා හේතු සම්පාදනය කරන්න ඵල අපේක්ෂා කරන්න එපා. ඵල අපේක්ෂාව තමයි අපිට සහගහන අපරාධ. නිසා උප්පරීමෙන් හේතු සම්පාදනය කරලා කිසිම ඵල අපේක්ෂා නොකරපු දවසේ තමයි මාර්ගඵලයක් ලැබෙන්නේ. ඒක තමයි මේ සංස්කාර සමතය කියලා කියන්නේ. ඒක අපි වගේ පිටතට නොවුනොත් කාටවත් වෙන්නේ නැහැ. නිසා උත්සාහ කරන්න මෙතෙක් කරගෙන ගිය වැඩෙන් වැඩේ යන ඇති යන්න ඇරලා ඒක දිහා පූර්ණ අවධියකින් බලා ඉන්නවා මිසක් අරක උනේ නැහැ මේක උනේ නැහැ කියලා ප්‍රතික්‍රියා නොකර සංස්කරණය නොකර යන්න පටන් අරගත්තොත් ඒ කෙනාට නිවනෙන් මෙපිටම අසහනෙ නැතිවීම හරහා ආතතිය නැතිවීම හරහා මේ සංස්කාරයන්ගේ සංසිඳීම දක් ගන්න පුළුවන්. ඒක තමයි අපි ගමනේදී මග සලකුණා ඇතැම්ම කණුවක් වශයෙන් පාවිච්චි කරන්නේ. මේ සීල දිනාට මේ ධර්ම දේශනාවත් ඇතැම්ම කණුවක් වේවා. මග සලකුණක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි පුරුදු පරිදි ධර්මදේශනා නිමාවේ සම්ප්‍රදාන කූලව කරන විදිහට ඉත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමෙන් උපයාසපය ගන්න දෙසිලු කුසලතා කුසල් ලෝකවාසී සත්‍යයන් සමග හදා බෙදා ගැනීමට පෙළඹෙමු. ඉත්තාවතාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචගම්මේහි සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේ ඊ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශන ආකාසට්ටා ච බුම්මට්ටා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබාන පත්‍තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු පත්‍තිය සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං khamaami khamitabbaං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti තග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු